අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් සූදානම් වෙන්නේ ධර්ම දේශනාවකටයි සිදුවම දෙනා ඒ සඳහා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් සාදු කාර්යයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒසේවන්තෝ රාගානුසයං පටිඝානුසයං දිඨානුසයං විචිකිච්ඡානුසයං මානානුසයං බවරාගානුසයං අවිජ්ජානුසයං ඒසේවන්තෝ දණ්ඩ දාන සත්ත දාන කලා විග්ඝා විවාද තුවන් තුවම් පේසුඤ්ඤං එත්තේ තේ පාපකා අකුසල ධම්මා අශේෂා නිරුද්ධಂತಿ තී ගෞතමීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ਸਰුවචන වහන්සේ විසින් මේ කෙලස් මල්ලේ අඩියම තියෙන අනුසය කෙලස් දක්වා නැත්නම් අනුසය කෙලස් පවා පිසාදින ආකාරයේ ප්‍රකාශ කරන වාක්‍යයක්. ඒක සඳහා සරුවචනාංශයට මේ වාක්‍ය කියන්න හේතු වෙන පදනම තමයි ඒ මදුපිණ්ඩික සූත්‍රයේ ඒ දණ්ඩපාණි බ්‍රාහ්මණය ඇවිල්ලා කිංවාදී භවන් ගෝතමෝ කිමක්ඛායි කියලා නෝබාංශේ කුමන වාදයක් ඇති කුමන පණිවිඩයක් ලෝකෙට දෙන කෙනෙක්ද කියලා. එතකොට සරුවචන සඳහන් කරලා තියෙන්නේ විග්ගහ්‍ය වාදී කිසිම දෙනෙක් එක පටලවෙන්නේ නැති වාදයක් තියෙන්නේ කියලා. ඒක කියනනම් වාදයේ අනිත් පැත්ත. ඉතින් ඒක විස්තර කරන සංකීර්ණ වාක්‍යය තමයි මේ මදුපින්නික සූත්‍රයේ මුලින්ම සඳහන් කරලා තියෙන්නේ. සදේව මනෝසස න කේනච විග්ගහ්‍ය තීත්‍යති. මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ ප්‍රජාව සහිත සදේවක ලෝකයේ කිසිම කෙනෙක් එක්ක ගැටෙන්නේ නැහැ. ඒක තමයි මම කියන්නෙත් ඒකයි කරන්නෙත් ඒකයි. එතකොට ඒ සඳහා හිතුවට ලැබෙන්නේ නැහැ මේක ඉතින් ගොඩක් අමාරුම උපයා ගන්න ඕනේ. හැබැයි හුඟ කෙනෙකුට මට හිතන්නේ ඒක ඕනෙත් නැහැ. ඔක්කොටම ඕනලා තියෙන්නේ ගැටි ගැටි ඉඳ. ඒක නිසා ඒගොල්ලන්ට එහෙම අවශ්‍ය කෙනෙකුට බුදුජානනාංශයෙන් එහෙම අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් බුදුජානනාංශයෙන් පණිවිඩයක් නැහැ. එයත්න්ට ලැබෙන පණිවිඩය ඇත්ත ගණන් ගන්නෙත් නැහැ. යම් කිසි කෙනෙක් කොතනක හෝ ගැටීමක් ඇති කරනවා නම් නැත්නම් ගැටීම සඳහා කටයුතු කරනවා නම් එහෙම නැත්නම් වාද නගනවා නම් රණ්ඩු සරුවල් කරනවා නම් ওই පස්සේ කියපු වචන ටික සත්තා දාන ආයුධ අතර ගන්නවා දණ්ඩා දාන දඬුවම් දෙන්න කටයුතු කරනවා කලහ විග්ඝහ විවාද කලහ කර ගන්නවා විග්ඝහ කියලා කියන්නේ වාද කරනවා විවාද කරනවා තුවන් තුවම් පේසුඤ්ඤං තෝතෝ අරපල කියලා බරපතල වචන කතා කරනවා පේසුඤ්ඤම් සාවාද බොරු හිස් වචන කතා කරනවා මේ සියලු අකුසල ධර්ම තේරුම් අරගෙන ඒ වගේ නොගැටි ගත කරන එක තමයි විග්ඝහවාදී කියන්නේ ඒ සඳහා මේක තේරුම් ගන්න ඕනේ ඉස්සල්ලා මේ ਸਰවඥාතික පණිවිඩේ ගැටුමක් ඇති එකක් නෙවෙයි නිසා බුද්ධ ධර්මයේ බුද්ධ ශාසනයේ මූල ධර්මවාදයක් කියලා එකක් නැහැ. මොනම විදියකින්වත් කිසිම ආගමක් එක්ක අපිට ගැටුමක් නැහැ. කවුරු මොන જાති කරන්නේ. යම් කිසි කෙනෙක් මේ ශාසනය රැක ගන්න කියලා හෝ මේ ගැටුමක් ඇති කරනවා නම් ඒකට ශාසනයෙන් ඒ කෙනාට අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ. එයාට පුළුවන් ඕනේ වාදයක් නගන්න. ඉතින් ඒක නිසා මේ සරුවචාන්සේ දේශනා කරපු ඒ අකතං කති චින්න කුක්කුච්චෝ භවපවේ විතරාගෝ කතං කච කචේ නෑ කවුරුහරි මොනවාර කිව්වට ඒක ගහපා දෙන්න ඕනකම නෑ අපි මොකද අපිට ඕන කරලා තියෙන්නේ ගැටුමක් නෙවෙයිනේ ඒ වගේම චින්න කුක්කුච්චං මේ මනුස්සයා මට ඇත්තටද බණීනේ මේ මොකටද මට බණීනේ කියලා සැක කරගන්න දෙයක් නෑ අර ඊයේ මං කිව්වා වගේ ඒ අචාන් චා ස්වාමීන් වහන්සේ කියනවා බල්ලයි කියලා බැන්න නම් කවුරු හරි පස්සෙල්ල බලන්න වලිගේ තියෙනවනම් මිනිහා ඇත්ත කියන කතාව. වලිගේ නැත්තම් එච්චරයි ගණන් ගන්න එපා. කවුරුත් බල්ලා කිව්වට බල්ලෙක් වෙන්නේ නැහැ නේ. වලිගේ තියෙන්නේ බෑ. හැල්ල බලන්න වලිගේ තියෙනවා. අපි වලිගේ තියෙනවා වගේ නෙඹරන්නේ. කවුරු හරි බල්ලා කියපු ගමන් උරන්න පටන් ගන්නවා. ඒතකොට ඉතින් කොහොමවත් වලිගේ තියෙනවා. නැතත් වලිගේ තියෙනවා. එතකොට එතකොට භව භවයේ විතරාගෝ සංඥාන සංඥානානුසෙන්ති. මේ මේ භවයේ හෝ මතු භවයක පිළිබඳව රාගයක් නැතුව හිතේ මොකක්වත් කාටක් තන්ත්‍ර කරගන්න එපා. සංඥා පටලවිලි වාද හිතේ තියාගන්න එපා. සංඥා läග ගැනීම හිතේ තියාගන්න එපා. ඒකෙන් තමයි ඔය ඒක කියන්නේ පරිඋත් විචිකම කෙලස් නෙවෙයි, පරිඋත්තාන කෙලස් නෙවෙයි අනුසය කෙලස්. අන්න එදාට මේ පුද්ගලයාට ඒ කියන්නේ මේ කෙලස් මල්ලේ අඩිය සූද්ධ කරන එක මේ කතා කරන්නේ. මොතු පිට තියෙන ටික නෙවෙයි. ඒවා ඉතින් සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් කරලා කාට හරි වැටහෙනවා නම් තාමත් රොස්සේ ඉතුරුලා දෙනවා කොස්සේ ඉතුරුලා දෙනවා මණ්ඩි බහැලා තිනවයි කියලා. අන්න ඒ වගේ මේ සියුම් අනුසය කෙලස් පිළිබඳ කරන කතාවේ තමයි චරවචන්ද මේක සඳහන් කරලා තියෙන්නේ. ඒ කෙනාගේ යම් විදිහකට දීගෙන යන දෙයක් මතකේ එනවනම් මොකක් හෝ කචකචයක් එනවනම් මොකක් හෝ ඇදිලා පිටිපස්සේ එකක් එනවනම් ඒක එnde ඉඳ තියෙනවා හිතේ තියෙන ශික්ෂණ භාගයක් නැති නිසා හැදියාවක් නැති නිසා නමුත් ඒ දේ අගේ කරන්න එපා මොනවා හරි පිටිපස්සෙන් ඇදි ඇදි වෙන ගතියක් කිංකිණි නාද දිදී එනවනම් රව් පිළිරව් දිදී එනවනම් ඒක අභිනන්දනය කරන්න එපා ඒ කාට කියන්න එපා කියපුව ගමන් ඒක වැඩි වෙනවා අජ්ජෝසේතබ්බන් ඒකට බැහැගෙන ඇයි මෙහෙම මට වෙන්නේ ඇයි යා මට මෙහෙම කිව්වේ මං කොහොමද එදා උත්තරේ දුන්නේ ආයෙ දවසේ උත්තර දෙන්නේ ආදි වශයෙන් ඒකට බැසගන්න එපාන්නේ බැසගන්න නැත්තම් ක්‍රමයෙන් ක්‍රමයෙන් තමන්ට තියෙන කවුරු කොක්ක දැම්මත් තමන් ඒ පටලැවෙන්නේ නැති ජීවිතය යන්න පටන් ගත්තාම තමයි තේරෙන්නේ අර අනුසේ වශයෙන් තියෙන රාගපටික දිට්ඨි විචිකිච්ඡා අපි මේ ටික කතා කරා ඊට පස්සේ මානානුසය කියලා මානෙ පිළිබඳව එහෙම නැත්නම් මැනීම ඒ මැනීමෙන් සාමාන්‍යයෙන් අදිමාන අවමාන කියලා සදිසමාන කියලා මැද සමානයි කියලා හිතන ගතියක් තියෙනවා නැත්නම් මං මං තත්ත්වේ කට්ටියට වැඩි මං අඩුවෙන් ඉන්නවා නම් අවමානයක් ඇති වෙනවා කට්ටියට වැඩි මං උඩින් ඉන්නවා නම් අධිමානයක් ඇති වෙනවා. ඒ හැම වෙලාවෙදීම යාගේ හැසිරීම ඒ Taman ඇති කරගත්ත මානෙ හැටියට තමයි. ඉතින් ඒ මානෙන් කටයුතු කරුවාට පස්සේ ඒක කොහොමඩක්වත් අර වගේ කෙලෙස් මල්ලේ අඩියට බහිනවනේ මණ්ඩි යම් විදියකට අධිමානෙන් මැරුණා නම් මේ අරන්නේ ඉන්න රිලව් තමයි පුදුරජාන්සෙන් නිදර්ශනෙට පෙළලා තියෙන්නේ. රිලෙවෙක් බාටපත් වෙනවා. ඒ රිලෙමන්ගේ හැටි දකින්න ඕන කෙනෙකුට ගහන්න හිතෙනවා. රිල වගේ මූණ ගුටි ඉල්ලන මූණක් තියෙනවා. ඒ නිසා දකින්නකොට කවුරු හරි ගහනවා. අවමානයේට මේ ලකුණ පෙන්වන්නේ බල්ලා. ඕන දෙයක් දැක්කම චිප් බල්ලා කියලා කියනවා. නිකමට අහගෙන හිටිය බල්ලට බයින්. ඒ ඒගොල්ලන්ගේ කර්ම ශක්තිය. ඒ නිසා ආරණ්‍ය වල මැරිච්ච කට්ටිය වෙන්නදි මං හිතන්නේ මේක ඉන්නේ කියලා මට හිතෙනවා. ඕනේ ආරණ්‍යකට යන්න බල්ලෝ ඉන්නවා රිලව් ඉන්නවා. ඒ කියන්නේ ඒකට බැඳෙනවනේ. අරණ්‍යයට බැඳෙනවා. බැඳලා ඊගාවාත්මයට යනකොට අවමානයයි අදිමානයයි ඉතින් ਉਹ කට්ටිය අයින් කරන්න හොඳ නැහැ. ඒගොල්ලෝ මේ දඬුවම් ලබා ගන්න හැටි ඒකට කර්ම ශක්ති වශයෙන් ඇදගෙන තියෙන හැටි දිහා බලනකොට පේනවා. මේ මිනිස්සු මේ සත්තුන්ගේ හැටියේ බුදුරජාණන්සේ පෙන්ලා දීලා තියෙන්නේ අදිමානයටයි අවමානයටයි තිරිසන් ආත්ම දෙකක්. හැබැයි සිටියා නම්බුකාරයි වැඩේ. සාමාන්‍ය මිනිස්සුත් එක්ක කිට්ටුවෙන් ඇසුරු කරන සත්තු జాති දෙකක්. මේ කිඹුලෙක් වාගේ එහෙම නැත්නම් ගුරෙක් වාගේ සතෙක් නෙවෙයි. ටිකක් නම්බුවකුත් තියෙනවා. හැබැයි ඉතින් නම්බුව පොඩ්ඩක් එහෙම වෙලා තියෙන්නේ. එතකොට රිලෙවෙක් හෝ බල්ලෙක් වෙනවයි කියලා තියෙනවා. ඒ සත්තුන්ගේ ස්වභාවයෙම මිනිස්සයා කටයුතු කරන්නේ මේ එයාගේ තියෙන කර්ම ශක්තිය වල හැටියට. ඉතින් ඒක නිසා මේ මානිය නැති කරනවයි කිව්වට ඔය සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස වාගේ සෝවාන් මාර්ගයෙන් අයින් වෙන එකක් නෙවෙයි මානෙ කියන්නේ. ඒ වගේම කාමරාග පටික කියන සකදාගාමි මාර්ගයේ අලු අවසීත වශයෙන් නැතිවීමත් නෙවෙයි. අනාගාමි මාර්ගයෙන් වෙන කාමරාග පටික සමස්තයක් නැතිවීමත් නෙවෙයි. බොහෝම ඈතට යනවා. අරියත් මාර්ගයේ දක්වාම යනවා. රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා. ඒ නිසා ඕරම් භාග්‍ය සංයෝජන වල තියෙන ඒක නිසා අපි සාමාන්‍ය භාවනා ජීවිතයේදී දිත්‍ය පිළිබඳ තමයි ගොඩක් ආසන්නයේ තියලා කටයුතු කරන්නේ සෝවන් වෙනකොට ගොඩාක් වෙන්නේ දිත්‍ය සක්කාය දිත්‍ති විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන කැඩීම ඉතින් ਸਰවඥාන්සේ තඳා කරන ලොකුම ලොකු කෙලස් කන්දක් ඉතින් කැඩෙනවා ඊට පස්සේ කාමරාග පටික දෙක නැති කරන මාර්ගඵල දෙකක් ලබන්න ඕනේ ඊට පස්සේ උද්දම් භාගීය සංයෝජන වල තමයි මේ මාන්නේ. ඒ නිසා ඒක එච්චර ලේසි වැඩක් නෙවෙයි. නමුත් මේ කරගෙන යන භාවනාවේදී එහෙම නැත්නම් අපි මේ දවස් 10ක් භාවනා කරනකොට අපි කොතෙක් දුරට මේ මානානුසේ නැති කිරීම සම්බන්ධයෙන් දැන හෝ නොදැන මේ භාවනා යොමු වෙනවද කියලා බැලුවොත් අපි ගත කරන හැම චිත්තක්ෂණයක් පාසාම නැත්තම් සතියෙන් ගත කරන හැම චිත්තක්ෂණයක් පාසාම එහෙම නැත්තම් එලඹ සිටි සියෙන් ගත කරන හැම චිත්තක්ෂණයක් පාසාම එහෙම නැත්තම් අප්‍රමාදව ගත කරන හැම චිත්තක්ෂණයක් පාසාම මේ මානානුසය කියවෙනවා. ඒක සාමාන්‍යයෙන් කොහොමඩක්වත් දැනෙන්නේ නැහැ. දැනෙන තුන තමයි කාමචන්ද ව්‍යාපාද මේ මේ පළවෙනි සංයෝජන ධර්ම තුන දිට්ඨි අවිජ්ජ මිච්ඡා දිට්ඨි සීලබ්බත පරාමාස විචිකිච්ඡා ඒවට සාමාන්‍යයෙන් ගොරෝසු දේවල් වගේ දැනෙනවා නමුත් මේ මානෙ අඩු වෙන්නේ නමුත් සර්වචනාංශේ සඳහන් කළා තියෙනවා යම් වෙලාවක යෝගාවචරයා මතුවෙන මතුවෙන හැමදේම අනිත්‍යයි කියන සංඥාවෙන් එහෙම නැත්නම් මේ නිට්ටය සංඥාව තමයි මේ කාම ලෝකේ කියන්නේ හැමදේම තහවුරු කරන්න හදනවා බුද්ධියට සින්න කරගන්න හදනවා ලියලා ඔප්පු කරගන්න හදනවා. ඒක තමයි මේ කාම ලෝකය කියන්නේ. ඊට පස්සේ ඒක ඇති වෙන්නේ ඒ කාන්තීම අත්‍යන්තයෙන් තිබිය යුතු දේ තමයි නිච්ච සංඥාව. හැම දේවල් නිට්ටයයි. හැම දේම සුඛයි. හැම දේම සුභයි. හැම දේම ආත්මයි කියන එක තමයි අපිට ওই අධ්‍යාපනයෙන් පෝණ දේ. ඒකෙන් පුළුවන් තරම් අපි ඒ දැනුම් මට්ටම් වල තහවුරු කරනවා. ආදායම් මට්ටම් වල පන්ති සමාජ පන්ති මට්ටම් වල තහවුරු කරනවා. එහෙම නැත්නම් ආර්ථික මට්ටම් වල තහවුරු කරලා අපිට බලන්දන ඔට්ටුනෝ. මේ මේ උඹ මෙන්න මේ මට්ටමේ ඉන්නේ. තොතෙන්ද ගියත් උඹ මේ මේ උපාධි ධාරියා. මෙන්න මේ සමාජ මට්ටමේ ඉන්නේ. මේ දේශපාලන මට්ටමේ ඉන්නේ කියලා අද තියෙන අධ්‍යාපනයේ තන්නේ ක්‍රම කාඩ්බෝඩ් ඔටුනු බලන්දලා අපි රජ කරන අධ්‍යාපන ක්‍රමයක්. ඒක දිගටම යන්නේ නිත්‍ය සංඥාවේ. ඉතින් බෞද්ධ අධ්‍යාපනයේත් ඔච්චරයි. ඒකට හේතුව අද පිරිවෙන් වල විතර බෙලි කැපිලි නෑ කොහෙවත්වත්. පිරිවෙන් වල එක එක කටපාඩම් කරගෙන ඉන්නවා දැක්කොත් අනිත් දෙකන එයාව බිම දානවා. අධ්‍යාපන ආයතන වල විතර ඊර්ෂ්‍යාව තියෙන තැනක්. පත්‍ර කන්තෝරු වල විතර ඊර්ෂ්‍යා තියෙන තැනක්. වෙන කොහෙවත්වත් නෑ. මහන්නේ. කොහොමඩක්වත් කැමති නෑ තව කෙනෙක් නැගිටිනවා දකින්න. මට පුදුම හිතුණා අපි දෙවෙනි අවුරුද්දේ ඉඳද්දී නෝටිස් බෝඩ් එකේ නෝටිස් එකක් දාලා තිබිලා තියෙනවා මම දැක්කේ නෑ මොකද මම ගෙදර ඉඳලා යන්නේ මේ ජපාන්ට යන්න පස් දිනෙත් තෝරලා යවන්න කියලා අපේ ෆැකල්ටි එකෙන් මම ඇප්ලයි කරේ නෑ අපි කියන්නේ දන්නේ නෑ නෝටිස් එකද ඉතින් පස් දිනේ තෝරන්නේ ඉන්ටර්විව් එකක් තිබ්බා තිබ්බට පස්සේ තේරිච්ච පස් දිනේ හතර දිනෙකට ලියුම් ආවා පස්සේ එකනා කාන්තාවක් එයාට ලියුම ආවේ නෑ ටික දවසක් යනකොට කවුදෝ රැක්කන ඉඳලා ලියු මරන කඩලා පුච්චලා දාන. අහවල් කියලා ලාභයකට නෙවෙයි මනුස්සයා තේරුණා තේරිලා බලන්නේ ලියු වෙනකන් එන්නේ ෆැකල්ටි එකට නෝටිස් බෝඩ් එකේ දාන්නේ. දාපු ගමන් අරන් ගිහලා පුච්චලා. ඉතින් හිතෙනවා මට හිතා මට හිතුණා ඉතින් දැන් විශ්වවිද්‍යාලේ ගියාට පස්සේ මේ මිනිස්සුන්ට තියෙන්නේ බෑ මොකක් හරි මටත් නෑ ඒක. ඒනට මේක හැදියාවක් කියලා එකක්. හිතා ගන්න බෑ. මේ අධ්‍යාපන ආයතන වල තියෙන අද බිලි කැපිලි ප්‍රමාණය දිහා බලනකොට භයානක තැන් තමයි පිරිවෙන් කියන්නේ. භයානක තැන් තමයි විශ්වවිද්‍යාල කියන්නේ. භයානක තැන් තමයි පත්‍ර කන්තරු කියන්නේ. අපි හිතනවා මේගොල්ලෝ අනෙක් මිනිසුන්ට මේ සමජීවිකතාවය පුරුදු කරයි කියලා. සමානාත්මතාවය පුරුදු කරයි කියලා. එහෙම නැත්නම් සතර සංග්‍රහ වස්තු පුරුදු කරයි කියලා. පලාතක නෑ. ඉතින් ඊට පස්සේ ඒ ලබා ගන්න දැනුමෙන් එයා පාට බැහැලා වැඩ කරනකොට මොකද්ද ඉතුරුන ආදර්ශේ? ඉතින් ඒක නිසා අද තියෙන අධ්‍යාපන ක්‍රමයෙන් නම් හිතා ගන්න බෑ. මේ තරගකාරී විභාගය හරහා පොඩි දරුවගේ ඉඳලා දෙන මේ මාන්නේ නිසා ඒ පුංචි ළමා ජීවිතයේ පටන්ම අරයට වැඩිය උඩින් ජීවත් වෙන්න අම්මල තාත්තලා මේ තල්ලු කරන තල්ලුව අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙන මේ ඇවිස්සිල්ල නිසා කොච්චර පුංචි වයසේදී අපි මාන්නක්කාර වෙන්න හදනවා. පොඩි දේවල් නිසා ඒ ඇති කරන තරඟය අන්තිමට ලේවලටම බහිනවා. ඉතින් ඒක නිසා මේ මාත්‍රකාවක අපි කතා කරාට මාත්‍රකාව ඉච්චර අයින් කරන්න ලේසි නෑ. මම මේ කතාව ගොතාගෙන යන්නේ අපි මේ කරන චිත්තක්ෂණ වශයෙන් කරන සතිය පිහිටවීමෙන්. අපි මේ වශයෙන් චිත්තක්ෂණ වශයෙන් කරන අප්‍රමාද වීමෙන්. අපි මේ චිත්තක්ෂණ වශයෙන් වර්තමානයේ ජීවත් වීමෙන් යම් කිසි කෙනෙක් අනිච්ච සංඥාවට හුරු වෙනවනම් අපි මේ බලහිටියට ආනාපාන කියලා ගත්තට ඒක ආස්වාසේ ඉඳලා නිකාසසට යනක වෙනස් වෙනවා. මේ ඉඳගෙන ඉන්න කය මෙහෙම ආභෝග කරලා වාඩි වුණාට මේක ඉස්සරහට නැමෙනවා පාස්සට නැමෙනවා රත් වෙනවා සීතල වෙනවා වැගිරෙනවා මේ සේරම නිච්ච සංඥාවෙන් යන එක නදීක වාර්තා ලියනවා මේ චෝදනා පත්‍ර අනිච්ච සංඥාවෙන් කියන එකට ගොඩක් කල් යනවා කමට අනුසුද්ධ වෙන්නේ. එතකොට තේිනවා මේ මොනව හරි දිහා බලලා එක දිගට බලන්න කියන්නේ ඒක එක දිගට තියෙන නිසා නෙවෙයි. ඒක බලාන ඉන්නකොට ඒක වෙනස් වෙන බව බලන්නට තහවුරු වෙන බව බුදුරජාණන්සේට විශ්වාස නිසා. ඒ නිසා බලාගෙන ඉන්න එකක් දිහාම වගේ බලන්නේ කියලා උපදේශයක් දෙනවා. ඇත්තටම එකක් ලෝකයේ ඇත්තේ නැහැ. නමුත් මේ වෙනස් වෙන පද්ධතිය දිහා බලනකොට ඒකේ අනිත්‍යභාවය දකින්න පුරුදු වුණා නම් එයාට විතරයි මේ අරමුණේ ගෙවි යෑමක් සහ අරමුණේ සම්පූර්ණ අභාවයක් දැක් ගන්න පුළුවන් වෙනවා. එතකොට කවදා හරි මේ කෙනා මේ වෙනස් වී ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගොරෝසුර දෙේ මැදිස්ත වෙලා මැදිස්තේ තියුම් වෙලා අතිසූක්ෂම වෙලා අරමුණු නැති වුණත් ඒ දෙස බලන බැල්ම, ඒ දෙස බලන අනුපස්සනාව, ඒ දෙස බලන විපස්සනාව, ඒ දෙස බලන සතිය, ඒ දෙස බලන අප්‍රමාදීකම, චිත්තක්ෂණය කඩා ගන්න නැතුව ඉඳලා අනිමිත්තට ගිය දවසේ නිමිත්තක් පේන්න නැත්තම් මාන්නය කොහොමඩක්වත් හිටින්න බෑ. සංසන්දනයක් වෙන්නේ නිමිත්තක් තිබුණොත් විතරයි. ඒක නිසා අනිමිත්ත සංඥාව එහෙම නැත්නම් අනිමිත්ත සතිය එහෙම නැත්නම් අනිමිත්ත සමාධියට යම් කිසි කෙනෙකුට යන්න පුළුවන් නම් ඒක භවා භවේ වීත සම්තන්නා මේ මේ කාම භවේ නෙවෙයි රූප භවේ නෙවෙයි අරූප භවේ දක්වම සම්පූර්ණ දීලා දාන්න දාණය ඡාග පටිනිස්සග්ග මුත්‍ති අනාලයෝ කියන විදිහට මේ ගත්ත අරමුණ පවා දීලා දාන්න පුළුවන්කම එනකොට ඒකේන කොච්චර කලබල වෙනවද කියලා හිතුවොත් ඒ කලබලයේ ඇති වෙන්නේ මේ මානානුසය නිසා තමයි. මයි ළඟ තිබුණ අඩේට තිබ්බ ලකුණ තිබ්බ සටහනට තිබ්බ ඒ ආඩේ ඒ සලකුණ ඒ නිමිත්ත ඒ අරමුණ ගෙවිලා ගියා ඒ ගෙවිලා යෑම නිසා මම දැන් පාළු තැනක අසරණ වුණා අතන මෙතන සීමාවක් නැති අනන්තයේ අසරණ වෙනවා. අන්නේ අසරණ භාවයේ වැටෙනවයි කියලා කියන්නේ හුදේකලාව දන්නේ නැහැ කියන එකයි. හුදේකලාවට වෛර කරනවා කියන එකයි. විවේකයේ දන්නේ නැහැ කියන එකයි. විවේකයට වෛර කරනවා කියන එකයි. විරාමයේ කියන එක දන්නේ නැහැ කියන එකයි. විරාමයට වෛර කරනවා කියන එකයි. විස්රාමයේ දන්නේ නැහැ කියන එකයි. විස්රාමයට වෛර කරනවා. ඉතින් ඒ කෙනාට හිතෙනවා අරමුණු වට කරගෙන ඉන්න එක හොඳයි කියලා. අම්මලා කියනවා දරුවෝ වට කරගෙන ඉන්නකොට හොඳයි කියලා. ඉතින් ඒක දරුවෝ නැති වෙනකොට ඒක අභාග්‍ය සම්පන්න දෙයක්, අවමංගල්‍ය දෙයක් කියලා. ඒක පිළිබඳව බය නිසා අපි ඒක කොච්චර ඒ ගතිය ඇටුවම් බහලා තියනවද කියනවනම් මේ අරමුණට ගත්ත නිමිත්තට ගත්ත කර්මාස්ථානයට ගත්ත නිමි අර දේ ගෙවිලා යනකොට හීන් දඩි දාන සහලවනවා බය වෙනවා යම් වෙලාවට ඒක ගෙවන් වුණොත් ඒ ගෙවන් වෙච්ච වෙලාවේ සීපත නැතුව යනවා. හුස්ම ගන්න බැරුව යනවා. ඒ මොකද ඒ දෙයක් අරමුණු දෙයක් ගත්තේ අරමුණු කරන්න දෙයක් නැති වෙනකොට අපිට මන කියා ගන්න බැරි වෙන මොනම දෙයක්වත්. ඒක කියනවා මේ මේ මහ පොළවේ යනකොට අපි කෝච්චියක වේගෙන් යනකොට දෙපැත්තේ තියෙන දේවල් පිටිපස්සට යන අපිට තේරෙනවනේ. පිටිපස්සට යන වේගෙන් අපි දන්නවා ඉදිරියට යනවා කියලා. ඉතින් ඒක නිසා දොස්තර මහත්තයෙක් කියනවා අපි ස්ටේෂන් එකට ගිහිල්ලා කෝච්චි තුනක් එක දිගට නතර කරලා තියෙනවා. එහා පැත්තේ එකයි මේකයි මෙහා පැත්තේ. අපි ඉන්නේ මැද එකේ. පිටිපස්සේ ඉස්සරහා තියෙන කෝච්චි දෙකම ඉස්සරහට යන්න ගත්තාම මම පස්සට යනවා වගේ තමයි මට තේරෙන්නේ. මගේ කෝච්චි හෙල්ලෙන්නේ නැහැ. නමුත් දෙපැත්තේ කෝච්චි දෙකම ඉස්සරහට යන්න යනකොට මම පිටිපස්සට යනවා මම නිකන් හෙල්ලෙනවා වගේ තේරෙනවා. ඒ මොකද අපි සම්පූර්ණ අපේ මිම්ම සාපේක්ෂතාවයේ තියෙන. ඒ නිසා අපිට පුළුවන් නම් මේ වගේ කාමරයකට ගිහිල්ලා මේ ජනෙල් වලින් ශීඝ්‍රයෙන් වෙනස් වෙන දෙයක රූප දක්වන්න අපි ඉස්සරහට ඇදිලා යනවා වගේ තමයි අපිට පේන්නේ. ඒ විදිහට ඕන කෙනෙකුට ඕනේ මවාපෑමක් කරලා පෙන්නන්න පුළුවන්. ඉතින් මේක අහසෙන්තරාවට ගියාට පස්සේ අපි යම් විදියකට දෙපැත්තේ බලාගෙන ගියොත් ඒ වලාකුළු එහෙම නැත්තනක තියෙනවා නම් යන්නේ සාමාන්‍යයෙන් 7600 ක විතර වේගෙන් නැත්තම් කිලෝමීටර් 1000කට විතර කිට් වෙන්න වේගයක් යනවා 600ට යන බොහොම කලාතුරකින් හැබැයි මේ බොහෝම හැමීට වනු ගන්නා වගේ තමයි පේන්නේ මොකද පේන වස්තු ඈත තියෙන්නේ බොහොම ඩිංගිත්තයි අජිතාවකාශයට ගියොත් යන බව තේරෙන්නේ නැහැ කියලා කියනවා මොකද ආකාශගත වස්තු තියෙන බොහෝම ඈත ඒ නිසා මෙහෙම කැරකි කැරකි ගියත් කැරකෙන බව තේරෙන්නේ මොකද සාපේක්ෂව බලන්න දෙයක් නැහැ ඉතින් ඒ නිසා අපි ජීවත් වෙන මේ ලෝකයේ මේ අසල්වැසියන් අපට දක්වන ආකල්ප අසල්වැසියන්ගේ ප්‍රමාණ අසල්වැසියන්ගේ ක්‍රියාකාරකම් එහ කෙලින්ම අපට බලපානවා ඒ අනුව තමයි මම තේරුම් ගන්නේ මම උස කෙනෙක්ද කෙටි කෙනෙක්ද කළු කෙනෙක්ද සුදු කෙනෙක්ද මේ ඔක්කොම තේරුම තියෙන්නේ අහල පහල ඉන්නගේ සංසන්දනේ මාන්නෙන් තමයි ඉතින් මේක මෙච්චර ඇටුවම් බහපු දෙයක් බව කාටවත් හිතෙන්නේ මේ ඇටුවම් බහිල්ල ඇටුවම් බහින්නේ සත් නිච්ච සංඥාවයි. ඒ නිසා අපි හැම වෙලාවෙම අහල පහළ තියෙන දේවල් නිත්‍ය කරගන්න හදනවා. මේක පිළිබඳව ඒ ක්‍රිෂ්ණමූර්තිතුමා ඉන්න කාලේ කියනවා දැන් අපි ඉස්ලාම් දවසේ මේ නිසනවට ඇවිල්ලා බුදියගත්තයි කියලා හිතමු. බුදියගත්තාම නිින්ද යන්නේ පුරුදු තැනක නෙවෙයිනේ. Tamange නිදි පොළේ නෙවෙයි. උදේ පාන්දර නැගිටවට පස්සේ උඩ බල්ලා අපි දැන් මේක කරකොල ඇතැරියා වගේනේ පේන තියෙන දැන් උතුරට ඔළුව දාගෙන හිටියද දකුණට ඔළුව දාගෙන හිටියද කියලා ළඟ ඉන්න එක්කනා දකින්නකම් මාන්නේ හදාගන්න බෑනේ අපිට ඔරියන්ටේෂන් එක ගන්න බෑනේ ගත්තට පස්සේ තමයි අප්පා යන්තම් ඇති කෑලි සැට් එකේ හේම තියනයි කියලා නැගිට්ටත් එක්කම වගේ තමයි අර මම හැදෙන්නේ හිතන්න කියනවා ඊට චිත්තක්ෂණෙට ඉස්සලා කොහෙද හිටියේ කියලා මොකක්වත් නැහැ බයයි අවදි වෙන්න චිත්තක්ෂණයස මෙතන අවදි වෙන්න අවදිලා බලන්න මේ ඉන්නේ නూరుණු පුරුත් තැනක දැන් ඔන්න ගත්තා මම මේ හදාගත්තා ඉතින් චිත්තක්ෂණ ඉස්සර බලන්න කියන මොකක්වත් නැහැ පුදුම බයක් පුදුම බයක් තියෙන්නේ ඒ මොකද මේ කරදර ටිකට මේ දාහයට මේ පරිලාහයට මේ දුකට පුදුම ආශාවක් තියෙනවා ඒකෙන් තමයි මේ මහන්නේ හැදිලා මම හැදෙන්නේ. ඒ නිසා ඒ වගේ මේ නිත්‍ය කරගන්න අපි හදලා තියෙන උපක්‍රම ටික බලනකොට ගීගී අතාරින්න කැමති නැහැ. මොකද ගිහි ගෙදර තියෙන අර හුරු පුරුදු ටිකනේ. Tamange විනෝදාංශ ටික තියෙනවා. ඉතින් ඒකට නැවත විවෘත වෙන්න විවෘත වෙන්න ඒක දිගේ වර්ධනයක් තියෙනවා. මේ හදාගත්ත දේ අතහැරපු ගමන් ඉතින් ඒක මහා පුදුමාකාර බයක්. ඊට වැඩිය හොඳ තැනකට යනවා වෙන්න පුළුවන්. නමුත් බය අරින්න බෑ. ඉතින් ඒ නිසා අරමුණක ගෙවි යෑම සාධාරණව බලලා එවන තමයි අනිච්ච සංඥාවෙන් බලලා ඒ අරමුණ ගෙවි යෑම ප්‍රමෝදයෙන් වාර්තා කරන කෙනෙක් ගැන පොඩ්ඩකට හිතා බලාගෙන ඉනකොට මට ගොරෝසු ආනපානෙ පෙනුණා ඒ ඒ ආස්වාසේ මට බෙනිච්ච ආස්වාසෙත් මැද විතරයි ගොරෝසු මුල මැද දෙක සියුම් මම මේ බලා ඉන්න පළවෙනි ප්‍රස්වාසයේ මැද ප්‍රමණයය ගොරෝසුර තියෙන්නේ මුලමැද දෙක අල්ලන්න බැරි තරම්. ඉතින් මේක බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ uppādō paññāyati වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්‍ය තත්තම් පඤ්ඤායති කිය. මේක අටුවාචාරින්ට පොඩ්ඩක් නිකන් මදි වගේ උපාද තිති බංග කියලා අර තිතස්ස අඤ්‍ය තත්ත භාවේ ස්ථාවර කරලා තමයි අටුවාව ලියලා තියෙන්නේ. අභිධර්මයට යනකොට මැද කැලේ තිති කියලා දාලා තියෙන්නේ. තිතියක් නෑ එතන තියෙන්නේ තිතිය කියලා ගන්න එකෙත් අඤ්‍ය තත්ත්වයක් තියෙන. ඒකත් පෙරලි ගතියක් තියෙන්නේ. ඒක නිසා උපාද තිති භංග කියලා තමයි අභිධර්ම පොතේ ලියලා තියෙන්නේ. අභිධර්ම පොතේ ලකුණු හම්බෙන්නේ ඒක ලිව්වොත් විතරයි. කවුරු හරි ලිව්වොත් එහෙම උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස් අඤ්‍ය තත්තම් පඤ්ඤායති කියලා මම හිතන්නේ 100 100ක් ලකුණු දෙන එකක් නෑ. ලකුණු කපයි. මොකද අනිච්ච සංඥාවනේ තියෙන්නේ. ප්‍රශ්න පත්‍රයේ ඉන්නේ නිච්ච සංඥාවනේ. ඉතින් මේ වගේ මේ ප්‍රධාන ධර්මයේ තියෙන සූක්ෂම දේවල් අපි අපේ බය නිසා රවුම් දේ හතරස් කරලා පෙන්නන්නේ. ඒ නිසා අපිත් හිතනවා මේ චිත්තක්ෂණේ ස්ථාවර එකක් කියලා. නෑ ඒකේ මුලත් අස්ථාවරයි, මැදත් අස්ථාවරයි, අගත් අස්ථාවරයි. මේ මැද කැලේ තමයි අපේ කතන්දරේ ගෙතෙන්නේ. අපි මේ මේ වල්පල් හැරි දොඩවන්නේ අරමුණේ මැද කෑල්ල. ඒ නිසා ආරම්භක යෝගාවචරයා අරමුණ දැක්කයි කියලා දකින්නේ මැද කෑල්ල විතරයි. ඒක කියනවා අයිස් කෑල්ලක් වතුරට දාපුවාම අයිස් කැල්ලෙන් 10න් එකක් වතුරෙන් උඩ හිටිනවා 10න් 9ක් වතුර යට තියෙන. ඉතින් අයිස් කෑල්ලට දාපුවාම අයිස් කෑල්ලේ අර 10න් එක දැකලා අපි දැක්කයි කියනවා. ඒ වගේ තමයි අපි ආස්වාසිය දැක්කයි කියලා දකින්නේ ආස්වාසිය මැද කෑල්ල විතරයි. ඒ ටිප් ඔෆ් ද අයිස්බර්ග් කියලා කියනවා. අයිස් කාලේ තුඩ විතරයි දකින්නේ. ඊට පස්සේ ප්‍රශ්වාසයේ දකින්නේ ඒකයි. ඊට පස්සේ කියනවා හරි මේක කොහොම හරි කමන්නේ ආශ්වාස ප්‍රශ්වාස හරි දකින්නක ලොකු දෙයක්නේ. දැකලා මේකේ මුලැඳාක බලන්න කියලා. එතකොට පේන්න පටන් ගන්නවා මුල කොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙන එක. ඉතාම සියුම්. මැද යනකොට අපිට අල්ල ගන්න පුළුවන් නැත්නම් දැනෙනවා. එහෙම නැත්නම් අපේ සංවේදනකට ලක් වෙනවා. අගටත් නැහැ. ඒක නිසා අරමුණ අල්ලගෙන අරමුණේ මුලයි අගයි බලන්ඩ යෝගාවචරය යොමු වෙනකොට ඕනිම අරමුණක ඒ සියුම් භාවය එහෙම නැත්නම් ඉන්ද්‍රයන්ට ගෝචර නොවන භාවයක ඉඳලා ගෝචර වෙන තැනකට ඇවිල්ලා ආයෙත් ගෝචර වෙන තැන ඉඳලා ගෝචර නොවන තැනකට තමයි යන්නේ මේක සංස්කාර ලක්ෂණය කියලා කියනවා ඕනම සංස්කාර දෙක ඇහැටි ඉතින් අපි ඉඹීම හැකිලිම දිගේ ගියත් ආනාපාන දිගේ ගියත් මොන අරමුණ දිගේ ගියත් අරමුණක මුලැඳාග දකින්නකොට මේ අරමුණු කියන හැමදේම ස්වභාවය උච්චරය ආයක මේ පිටරටින් ගෙන ආපු අරමුණද ලංකාවේ අරමුණද ගෑනු අරමුණද පිරිමි අරමුණද පැවිදි අරමුණද උපවිදි අරමුණද බෞද්ධ අරමුණද අබෞද්ධ ඔක්කොම නිකන් මාන්නයට අහු වෙන දේවල් විතරයි ඒකේ දෙයක් ඇත්තේ නැහැ මොකද කවදා හරි දැක්කනම් මේ ආරම්භයේ උස්ව පටන් ගන්නකොට නැති තැනක ඉඳලා හුස්ම රැල්ල පටන් ගන්නකොට මේක මොන තරම් ශීඝ්‍රයෙන් වෙනස් වෙන සුළු දෙයක්ද තියෙන හුස්ම ගෙවෙන හැටි බලනකොට ඒක කොච්චර ශීඝ්‍රයෙන් වෙනස් වෙනවද කියලා මේ මිනිස්සු ශ්‍රීපාදයට ගිහිල්ලා මේ ඉරසේවේ බලනවා ඒතර වෙන්නේ ඉර තුන් සැරයක් උඩ ගිහිල්ලා පල්ලයට ඇවිල්ලා පොළොවට නමස්කාර කරනවා වගේ ඉතින් එහෙම එකක් මත් දහන්නේ වෙන්නේ නැහැ නේ ඉර සීර බහිනකොටත් ලවර්ස්ලා ලේන්සු ගැට ගහ ගන්න ඔය වෙලාවේ ලව් එක හරියන්න නම් ඉර බහිනකොටම ගෙතේ වැදුනොත් ලව් එක හරියනවා. ඉර බහිනවයි කියලා කියන්නේ පාතාඩිය ඉර බහින වෙලාවද උඩ කෑල්ල ඉර පල්ලෙන් මොහොතේ බහින වෙලාවද කියලා බලන්න. ඊළඟ නලියන ගතිය. මේ දවල් හොඳට පට්ට වලල් විදියට හිටපු හිර අර බහින කොටයි නගින කොටයි මොකද්ද හොල්මන් ගතියක් තියෙනවා. ඕනෙම අරමුණක එක වගේ. අපි මේ මැද දැකලා තමයි මේ කතන්දර ගොතන්නේ. පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අරමුණක් මූණට මූණ දාලා අරමුණක් වගලගෙන අරමුණක් ආණ්ඩු මට්ටු කරගෙන හට ගන්න හැටි බලන්න ඉවර වෙන හැටි බලන්න ආන්නේ දිහා බලන්න ගියාට පස්සේ තියෙනවා මැද කියන එකත් පුදුම වෙනස් වීමක් ඇති වෙනවා ඒක පේන්නේ මොකද අපි අර නිත්‍ය සංඥාවෙන් බලන නිසා අපි හිතමු මේ හොල්මන පැත්තක තියේදී අරමුණ බලනකොට සමස්තයක් වශයෙන් ආස්වාස් ප්‍රසවාසී වුන් වෙනවයි කියලා ඒ සිවුම් වීමත් අපි හිතන්නේ සතිය කැඩීමක් කියලානේ ඒ සියුමෙමත් අපි හිතන්නේ සමාධිය කැඩීමක් කියලානේ. ඒ සියුමෙමත් හිතන්නේ අරමුණේ දෝෂයක් කියලානේ. ඒ ඒ ධර්මතම අපි ළඟ තියෙන්නේ නිච්ච සංඥාව. යම් දවසක කමඨාන සුද්ධ වෙලා මුල් කර්මස්ථානේ නෙවෙයි කොයි කර්මස්ථානේ ගත්තත් ඒව දෙසරයක් මතුවෙන්න තැනක් නැහැ. එකම දේ නැවත එන්න තරම්වත් කාලයක් ඉන්නේ නැහැ. සරුවචනසේ සඳහන් කරන දෙයක් නිමිති කරන තරම්වත් කාලයක් ඉන්නේ නැහැ. ඒක නිමිති වෙන්නේ නිච්ච සංඥා වෙන මනුස්සයට විතරයි. යම් දවසක අනිච්ච සංඥාවෙන් පුරුදු වෙලා ඉන්නවනම් ඒ මනුස්සයාට පේනවා හැම වෙලේම හැම වෙලාවෙම වෙනස් වෙනවා. කොච්චරද කියනවනම් යම් කිසි කෙනෙක් ලෝකේ තියෙන සූක්ෂමම අන්වීක්ෂයකට දාලා බැලුවොත් ඕනෙම වස්තුවක් ඒව වෙනස් වෙන වේගය මැනගන්නවත් බැරි තරම්. ඉතාමත්ම ශීඝ්‍රයෙන් වෙනස් වෙන අංශුලින් මේක හැදිලා තියෙනවා. නමුත් මේ අංශු රාශියත් එක්ක බලනකොට මීමැස්සෝන්ගේ තට්ටක තප්පරේ විනාඩියට 1500ක් වේගයෙන් සැලෙනවා. නමුත් මීමැස්ස අපිට පේන්නේ gediyak වශයෙන් තියෙන. ඊට පස්සේ මේසි පොදියට එනකොට අපිට හැඩයක් ආකාරයක් පේනවා. නමුත් මීමැස්සෙක් බලලා මේ තට්ටක් අරගෙන ඒක ගැහෙන වේගය හෝ ඒ තට්ටක තියෙන ඉලෙක්ට්‍රෝනයක් ප්‍රෝටෝනයක් කරන් බැලුවොත් ඒව වෙලා චලනයේ වෙන தත්ත්ව කිව් දැක්කොත් එක එක වෙලාවේ තුන් හතර පොලක ඉන්නවා. ඒ තරම් ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඉතින් හැමදේම අඩිය තියෙන ඔච්චරයි. අපි ඒක දකින්න කැමති නැහැ. ඒක දකින්න බුදුහාමුදුරුවන්ට පෙන්නනවා, පෙන්නනවා අපිට ක්ලාන්ත වෙනවා. අපිට වක්කාර ගති පහළ වෙනවා. ආවේ සහලවනවා, නලියනවා. මේක යකා පරල වුණා වගේ දඟලන්න පටන් ගන්නවා. මේ මොකද නිච්ච සංඥාව නිසා. නමුත් අපි කමඨාන සූත්‍ර වෙලා අනිච්ච සංඥාවට බාර දීලා ගෙවුනට කමන්නේ. ඕක ආයු ගොරෝසු වෙයි කියලා ගෙවෙන පැත්තට යන්න ගිහිල්ලා කවදා හෝ යෝගාවචරයට පුළුවන් වුණොත් තමයි මේ ඉස්සරහින් තිබ්බ අරමුණ සම්පූර්ණයෙන්ම ගෙවිලා ඒකේ ප්‍රශ්නයක් නැහැ මගේ සතිය කැඩෙන්නේ නැහැ සීලය කැඩෙන්නේ නැහැ ශ්‍රද්ධාව කැඩෙන්නේ නැහැ අප්‍රමාදී කැඩෙන්නේ නැහැ සමාධිය කැඩෙන්නේ නැහැ කියලා බැලුවොත් අන්න ඒ වෙලාවේ පවතින සතියට නමක් දෙන්න පුළුවන් අනිමිත්‍ය සතිය කිය. අන්න ඒකට බය නොවුනොත් පමණක් ඒ වෙලාවේ අනිමිත්‍ය සමාධිය කියන එක හතර ගන්නවා. ඒකට බය වුණොත් අනිමිත්‍ය සමාධියක් එන්න බෑ. ඒ මොකද හේතුව අපි නිච්ච සංඥාවේ ඉන්න නිසා. නිවනට දෙන එක නමක් තමයි අනිමිත්ත අප්පනිහිත ශුඤ්‍යත කියන එක. අනිමිත්තෙහි සමාධිය පවත්වන්න ඕනේ. නිමිත්ත ගෙවලා ගෙවලා ගෙවලා අනිමිත්තේ සමාධියට ගියාම ඒ අජටවකාශය ආනාවක් වගේ අපිට ආත්පස සංසන්දනය කරගන්න දෙයක් නැති නිසා අනන්තේ පේන්න පටන් ගන්නවා. එතකොට ඒකට කියනවා වැට කොටු බැමි නැති මුරකාවල් නැති අපේම අපේම අපේ ලොවා. වැටකොටු බැමි සියල්ලම තියෙන්නේ මානානුසය තීරමනසට විතරයි. මානානුසය මනස හැම වෙලාවෙම තමන්ගේ හිතට වැටක් ගහගත්තයි කියන්නකෝ. ඉතින් තමනුත් කොටු වෙනවනේ. පිටේ ඉන්න මිනිස්සු විතරක් නෙවෙයි. තමන්ගේ වැටේට කොටුවක් ගැහුවොත් එහෙම වැටක් ගැහුවා තමන්ටත් ඕන තැනකින් එළියට යා ගන්න බෑ. ඒ නිසා අපි වැටකොටු ගැහුවයි කියලා කියන්නේ අපි හිතන පිටින් එනව නතර වෙයි කියලා නෑ තමන්ටත් එකම තමයි පදින්නේ. ඒ නිසා යම් දවසක මානානුසේ නැත්තම් ඒ මනුස්සයාට වැටකොටු වදින්නෙත් නැහැ. එයා වැටකොටු ගහන්න යන්නෙත් නැහැ. එතකොට එන්න යාළුවේ අපිත් එක්ක යන්න මේ සීමාවල් නැති වැටකොටු බැමි නැති අපේම අපේම අපේ ලෝකෙකින් ਸਰවඥාසිකට එන්න කියනවා. අපේ කට්ටේ කියනවා දුවට බබා හමුනට පස්සේ එන්නම් දැන් බෑ. මේ මහත්ය රට ගිහිල්ලා එනකම් පොඩ්ඩක් ඉඳ පස්සේ එන්නම් ගියේ වහලෙ තිබුණ නිසා බෑ. ඒ විවේකේ තියෙන ඇත්ත අපි මෛත්‍රී බුදු ආමරගේ සාසනේ යන්නම් දැම්ම බෑ. ඒ මොකද ඒගොල්ලෝ හිතනවා මෛත්‍රී බුදු සාසනේ තියෙන මේ වැටකොට බැමිණ தත්ත්වයයි මේ ගෞතම සරුවච්චන් සාසනේ තියෙන එක දෙකක් කියලා. මොකද ඒ තරම් මාන්නයක් අපි ළඟ තියෙනවා. ඉතින් ඒක නිසා කාට හරි භාවනාවකදී වාර්තාගත කරන්න පුළුවන් නම් මෙම ගොරෝසුවට තිබුණු ආස්වාද ප්‍රසවාසයේ බල බලා ඉන්නකොට මට සියුම් තත්ත්වයටපත් වුණා මම කලබල වුණේ නැහැ එතකොට ආස්වාද ප්‍රසාද දෙක අතර වෙනස නැති වෙනවා. ඒ ඒකත් එක හොල්මනක් එතන තියෙන. ආස්වාද ප්‍රසාස දෙක ගොරෝසුර තියෙනකොට ආස්වාසි සීතල නම් ප්‍රසවාසි උණුසුම් තරමට වගේ වෙනසක් තියෙනවා. නමුත් මේ දෙක එහෙම බත්තලිය හැතපෙන වගේ සංසිඳනකොට අර දැකපු වෙනස නැති වෙනවා. ඒකත් යෝගාවචරයට සාමාන්‍යයෙන් දරන්න අමාරුයි. නමු කමඨාන සුද්ධු උණයි කියලා හිතමු. සාකච්ඡාවේදී කතා කරලා එහෙම තියේදී භාවනා කරන යනකොට අන්තිමට ඒ ආස්වාද ප්‍රසවාසයේ සංසිඳනවා. අන්නේ සංසිඳන අවස්ථාවේ මේ යෝගාවචරයකට කලබල වෙන්නේ නැතුව ඒක දිහා බලාන ඉන්නකොට යාට තේරෙන්න පටන් ගන්නවා මේ පොළොව දිගේ ගිය ආයන්තරාව. දැන් පොළොවෙන් ඉස්සිලා වාතයේ සමතුලිත භාවයක් ගන්නවා ඝනේක නෙවෙයි. හරියට මේ ආනාපාන ගිය අරමුණ ආනාපානෙන් ඉස්සිලා අරූපේ එහෙම නැත්නම් අවකාශේ එහෙම නැත්නම් ආකාසානං ඡායතනේ සමතුලිත භාවයක් ගන්නවා. ඉතින් මේ සමතුලිත භාවය පොළවේ ගියත් වාතයේ හිටියත් වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි ඒක හොඳට මතක තියාගන්න ආයතනතර උස්සනකොට ඒකේ කැප්ටන් කතා කරලා කියන ඔක්කොම තම තමන්ගේ ආසන වලට යන්න ප්‍රතිදද කරගන්න දඟලන්න එපා. මොකද ආයතනතර උස්ස ගන්නකම් සමබර වෙන්න ඕනේ. ඒ නිසා මේ ආසස් ප්‍රසස් ගෙවෙන වෙලාවේදී පුළුවන් තරම් මතක් කරලා දෙනවා පරිසර සාධක වෙනස් කරන්න එපා. පුරුදු තැනකම පුරුදු විදිහෙම ඉඳලා මේක හුරු කරන්න කියලා. යම් දවසක තීරුම් අරගත්තොත් මේ දැක දැක තිබිච්ච ආනාපානෙ දැන් ගෙවිලා ගියා. ඒ කියන්නේ කලබල වෙන්න දෙයක් නෑ මම මේ தത്വෙට හුරු වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ ඕලාරික අත්පටිලාභයේ ඉඳලා අපි සංඤ මනෝමය අත්පටිලාභයට යනවා ආනාපානෙ හුරු කරගත්තාට පස්සේ පස්සේ ආනාපානෙ ගෙවුනට පස්සේ සංඥාමය අත්පටිලාභයකට යනවා. ඉතින් මේ එකම ජීවිතයේ ඇතුළත ඕලාරික අත්පටිලාභේ මනෝමය අත්පටිලාභේ සංඥාමය අත්පටිලාභේ කියලා තුනක් තියෙනවා. තිරසනෙකුට නෑ එහෙම තුනක්. තිරසනෙකුට යන එකමයි. භාවනා නොකරන මනුස්සයටත් එකයි තියෙන්නේ. ඕලාරිකත්ත ප්‍රතිලාභේ විතරයි. අර කවදාකවත් මනෝමය අත්ත ප්‍රතිලාභයට යන්න බෑ. මොකද මේ කයට තියෙන ආසාව නිසා. මොකද මේ කාම ලෝකෙට තියෙන ආසාව නිසා. නිසා යාට කවදාකවත් ආනාපානිය ආපුවාම ආනාපාන ශීර්ෂයක් සමාදන් වෙන්න බෑ. මොකද යාට එතකොට අතීත මතක් වෙනවා, අනාගතය මතක් වෙනවා, දරුවෝ මතක් වෙනවා, ගෙදර දොර මතක් වෙනවා. ඒ නිසා ආනාපානෙ ඉච්චර 100ක් සමාදන් වෙන්නේ නැහැ. සමාදන් වුණා නම් ඒ සමාදන් වෙන පමණින්ම gedara තොර අමතක ඒකට හරි බයයි. ඊට පස්සේ ආනාපානෙත් ගෙවුනට පස්සේ මේ මනෝමය කය මනෝමය අත්පටිලාභය සංඥාමය අත්පටිලාභයක් වඩටපත් වෙනවා. එතෙන්ද යන්න බයයි මෙච්චර මේ හරියම්බ කරපු දේ ඔක්කොම නිකන් හුදු සංඥාවක් විතරයි කියලා අව탁සීරු කරන්න අපි කැමති නැහැ. අපි මේ දකින්නේ ඔක්කොම හීනයක් විතරයි කියලා අව탁සීරු කරන්න කැමති නැහැ. ඉතින් ඒක නිසා බුදුජාණන් වහන්සේ නන්ද කුමාරයාට රජ වීම අතහැරලා දාලා ජනපද කල්යාණි අතහැරලා දාලා ගෙට ගෙවදින එක අතහැරලා දාලා ඇදගෙන ගිහිල්ලා පැවිදි කරනවා. හිතන්න කොහොම ඇද්ද කියලා භාවනා කරනකොට මොනව කල්පනා වෙන්නේ නැද්ද කියලා. දැන් බුදුහාමුදුරුවෝ සහෝදරය නිසා භාවනා නොකරත් බෑ. භාවනා කරනකොටම පේන ජනපද කල්යාණේ ශිවමැදුරු කවුලේ මතක් කියලා කියනවා. ගියත් හිමිනි වහා එන්න කියලා. ඕක තමයි මතක් වෙන්නේ. ආනාපානෙ මතක් වෙන්නේ නැහැ. ඉතින් එන්න එන්න ඇඟ කිට්ටු වෙනවා. ළඟින් යන පුංචි මහනුවරු එහෙම විහිළු කරනවලු. මේ දිව්‍යාංගනාවක් ගන්නද භාවනා කරන්නේ. ඉතින් මෙයාට මොනවත් බෑ අර දාලා ආපු තුනම තමයි මතක් වෙන්නේ. බුදුජානනාංශ දවසක නන්දෙන් යන මෛත්‍රිය කියලා යන ගමන් දැවිච්ච හේනක් පෙන්නගෙන යනකොට ඒකේ හේනේ ඉන්නවා පිච්චිච්ච වැඳිරියක් ගහේ හේම බදාගෙන නන්දහමතුන්ට මේක පෙනෙනවා ඒ උඩට ගියාට පස්සේ 500ක් අප්සරාවන් පෙන්නලා බුදුරජාණන් අහනවා මොකද කියන්නේ කැමති නැද්ද කියලා ඒ කියවලා බලන්න මේ සූත්‍රය බුදුරජාණන්සේ නන්දහමතුන්ගේ හිත ජනපද මේ ඒ අප්සරාවන්ට බන්ධන කතා කරන කැරිල්ල ඒකට නන්දහාමුදුරෝ කියනවා කැමැති. ඒක ජනපද කල්යන අයියෝ ජනපද කල්යනේ අර මක දැකපු පුලුටු වැඳිරි තරම්වත් ලස්සන නෑ සෝංශ මේ 500ත් එක වань එහෙනම් මම පොරොන්දු වෙනවා. රූපේ හිත බැන්දොත් මනෝමය කායට ගිහිල්ලා ධ්‍යාන භාවනාවට ලැබුවොත් මේ 500ම දෙනවා කියනවා. ඊට පස්සේ යහමුදුරෝ භාවනා කරන ජනපද කල්යاني වගේ මේ හොටු ගලන නවකරෙන් කාලකට ලැබිලා එක නෙවෙයිනේ 500ක් අප්සරාවන් පිළිබඳව. බුදුජානනාංශයේ මේ ජනපද කල්යාණය පිළිබඳ අදහස කඩන්ඩ මේ ජන අප්සරාවන් පෙන්නලා ඊට පස්සේ වැඩේ සිද්ධ වෙනවා. නමුත් අපේ කට්ටිය කියනවා නවදලි හේනක පෑව වැඳිරිරුව ලෙස වුවමන් නුවණින් සලකා මා පෙම් කළ ජනපද කල්යාණයට හිමියනි මට කළ නොහැක නිකා. ඉතින් බුදුහමර මොනෝ කරන්නේ? මේ ජනපද කල්යාණිකී තාපයයි. හිත කඩන්න ඒ පිළිවෙන්න බැඳීම කඩන්න තමයි සොරංගනාවියක් වෙන්නන්නේ. නෝ තියාගෙන සොරංගනාට වෙන්නේ හරිම ජඩ වැඩක්. මගේ ජනපද කල්යාණි මට හොඳයි. දැන් හිත ගෙදර ගියාම ඒක තමයි වෙන්නේ කාටත්. ඔය ගෙදර ගිහිල්ලා දාලා ආපු ටික ආයේ බදා ගන්නකම් හිත හරි නෑ. මේවා බොරු නෙවෙයි. කොච්චර බදාගෙනම කරන්න ඕනේ. අර ගෙදර අහලා දාගෙන ආව දාලා ආපු ඒ ටික හොඳයිනේ කියලා ඒකට බැඳෙන හැටි දිහා බලනකොට පේනවා අපි කොච්චරක් නිච්ච සංඥාවේද තියෙන්නේ මේ දැක දැක දන දන තියේදී ඒකට යන්න දෙන්නේ ඒ වාගේ තමයි භාවනාවේදී අර පෙම් බැඳපු ජනපද කල්යාණි වගේ ආනාපානෙ ගෙවෙනකොට ඒක නිකන් පුලුටු වැඳිලක් වගේ පේනකොට ඒක අතහැරලා අරූපෙට යන්න සංඥාමේ ලෝකෙට යන්න මෙලෝ මුළු ලෝකෙම අතහරින ගතිය එහෙම නැත්නම් ත්‍යාගවන්ත වෙන්න එපායි. පටිනිසග්ග වෙන්න එපායි, මුත්‍ත්‍රි වෙන්න එපායි, අනාලය වෙන්න එපායි. නමුත් යම් විදිහකට ඒ අතහැරපු ආනාපානයේ පිළිබඳව සංඥා අනුසේ තියෙනවා නම් අපි අතගාලා බලනවා පොඩ්ඩක්. ඇත්තටම මැරිලාද කියලා. ඇත්තටම හුස්ම නැතිලාද කියලා අර තිබුරු සංඥානුසේ හැටිය මුදවට තේිනවා භාවනා කරනකොට ඇත්තටම නැති වෙලාද කියලා. ඉතින් බුදුරජාණන් අපිට උගන්වන එක ස්වභාවයි, මානසික ස්වභාවය. නමුත් ඒක නැතුව මේ ඇතිවෙච්ච සංඥාමේ අත්පටිලාභේ 100%ක් සමාදන් වෙන්න පුළුවන් චිත්තක්ෂණයක් එනවනම් එය අනිවාර්යයෙන්ම ඕලාරික අත්පටිලාභේ මනෝමය අත්පටිලාභේ අයින් කරලා මේ ජීවිතයේදීම මේ සංඥාමේ අත්පටිලාභේ සමාදන් වෙන්න පුළුවන් නම් එයාට තේරෙන්න පටන් ගන්නවා අපිට චිත්තක්ෂණයකට හෝ ඕලාරිකත්ත ප්‍රතිලාභයයි මනෝමයත්ත ප්‍රතිලාභයයි දෙන්න පුළුවන් අතහරින්න පුළුවන් මොකද ඊට වැඩිය සූක්ෂම සංඥාමය අත්ත ප්‍රතිලාභයට යන්න පුළුවන්. ඉති බුදුරජාණන්සේ සඳහන් කරනවා අන්න ඒ තාමත්ම සූක්ෂම සංඥාමය අත්ත ප්‍රතිලාභයට යනවයි කියලා කියන්නේ භාවනා ජීවිතයේ සමාධියේ ගාක් උත්කෘෂ්ඨ අවස්ථාවක්. රූප ධානත් ඉවර කරලා අරූප ධානයට වගේ තැනකට යන්නේ. ඒක නිසා හුඟ දෙනෙක් හිතනවා ඒක විපස්සනා භාවනා කරන අයට කරන්න බෑ. ඒක මේ සමත ධ්‍යාන ලබන සමත ධ්‍යාන වශී කරගත්ත කෙනාට විතරයි කරන්න පුළුවන් කියලා. ඉතින් මම ඒකට හිතන දේ තමයි යම් කිසි කෙනෙකුට චිත්තක්ෂණයකට හෝ අරමුණක් නැතිව පවතින සතියකට සමාදම් වෙන්න පුළුවන් නම් එක චිත්තක්ෂණයකට හෝ අරමුණක් නැති නිමිත්තක් නැති සමාධියකට සමාදන් වෙන්න පුළුවන් නම් ඒකෙන් හිතා ගන්න පුළුවන් මේක තමයි මේ කියන්නේ අරූප ධානා කියලා. එහෙම නැත්නම් අරූප භව කියලා. ඉතින් මේක තොලගා ගත්තොත් රංකිරි කට ගා ගත්තොත් ඒ යෝගාචරයට අභියෝගයක් දෙන්න පුළුවන් යම්මාකාරයේ ජීවන රටාවක් ගත කරොත් යම්මාකාර වචන කතා කරුවොත් යම්මාකාර කර්මාන්තයක් කෙරුවොත් මේ අනිමිත්තේ වැඩි වෙලාවක් ඉන්න පුළුවන් ද අන්න ඒ සම්මා වාචා බුරු කරන්න. අන්න ඒ සම්මා කර්මන්තය දියුණු කරන්න. අන්න ඒ සම්මා ආජීවය පුරුදු කරන්න. භාවනා මධ්‍යස්ථානකින් ඒ ටික කරලා දෙන්න බලාපොරොත්තු වෙන්න බෑ. භාවනා මධ්‍යස්ථානෙන් බෙන්ටගේ භාවනා කළොත් ඒ අනිමිත්තේ පවා සතියක් සමාධියක් ඇති කරන්න පුළුවන්. ඒකත් ඔක්කොටම වෙන්නේ පිං ඇති කෙනාට භවය මේ පෙළපින් කරපු එකනට යන්න පුළුවන්. ගියාට පස්සේ අන්න ඒ අනිමිත්ත සති අනිමිත්ත සමාධි මට්ටමට ගත්ත හිත එහිම වැඩි වේලාවක් ගත කරන්න නැවතනත් එහි යන්න නෑ ඒක නිකන් gedara ගියා වගේ යන්න පුරුදු වෙන්න අපි මොන જાති කතාවක්ද කතා කරන්නේ අපි මොන විදිය කර්මාන්තයක්ද කරන්න ඕනේ. අපි මොන විදිය ජීවන රටාවක්ද නැත්නම් ආජීවයක්ද කරන්න ඕනේ කියන එක එතෙන්ට නොගිය කෙනාට වැඩිය ගිය කෙනා වාසිදායක තැනක ඉන්නවා. මේ භාවනා මධ්‍යස්ථාන වල ඉන්න කිසිම කෙනෙකුට භාවනා කරන්නේ නැහැ නිවන් දකින්න ඕනේ නැහැ කියලා චෝදනා කරන්න බෑ. නමුත් මේක පෙන්නලා දුන්නට පස්සේ කට කතාව නැතර කරන්න බෑනේ. කච කචේ නැතර කරන්න බෑ. ඒ කතාව නිසා මොන්න තරම් අර උපයාගත්ත දේ ආයෙත් නැති නැස්ති වෙනවා. ඊට පස්සේ මේ බහුල කර්මාන්ත කම්මාරාමතාවේ වස්සාරාමතාව වගේ නැත කරන්න බෑ. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද අර ඇති කරගත්ත අර එකලස ගංගාවක් ගිහිල්ලා වැලි කන්දකට බීගත්තා වගේ නැති වෙලා යනවා. ඒ වගේ ජීවන රටාව සතුම් මන්න හොරකම් කරන කාමීත්‍යාචාරයට බර අනුන් සූරා කන මොන රස්සාව කෙරුවත් අර අනිමිත් සමාධියට අනුග්‍රහ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මෙතෙන් ගිය කෙනා ලෑස්ති වෙන්න ඕනේ. මට මේකට යන්න පින තියෙනවා නම් ඊටු ටික මයින් කෙරෙන්න ඕන දේ කඩ පරිස්සම් කරගනිලා. කර්මාන්ත කරනකොට අනවශ්‍ය කර්මාන්ත ඔළුවේ දාගන්න යන්න එපා. ජීවන රටාව වශයෙන් හිඟා කාලා ජීවත් වෙන්නේ කොහොඳයි. හම්බ කරන කන කිසිම රසාවක් අද සාධාරණ නැහැ. මොනම රසාවක්වත් නැහැ. චරවචනාංශේ ඉන්න කාලේ ගොවිතැන බෙලඳාම කියන රස්සාවල් දෙක දීලා තිබුණා. අද ඒක දන්නෝ ඒ වෙළඳ ව්‍යාපාර සහ ගොවිතැන් වෘත්තිය මොනතරම් පරිසර දූෂණය වෙන වැඩක්ද කියලා. ඇත්තටම ඉතින් අපි මේ මහන්සියලා වැඩ කරන ගොයියන්ගේ බත තමයි කන්නේ. ඒක නිසා ගොවියන්ට අපි නිඳ කරන එක වැරදි. හම්බ කරන මිනිස්සු නිඳ කරන එක වැරදි. මොකද කවුරු හරි හිතනවා හම්බ කරන කණ එක නම්බුයි කියලා. එහෙනම් ඉතින් පින්න පාතේට නිඳාවක් වෙන්නේ. පින්න පාතේ කියන්නේ හිඟා කණේකෝ. බුදුහාමුදුරු පිඩු සිඟා වඩිනවා කියලා කියන්නේ. හිඟනවා කියන එක තමයි සිඟා වඩිනවා කියන්නේ. ඒක වෙනුවට අපි වෙන රසාවක් හිතනවා නම්බු කරයි කියලා මානානෝසයට ගැලවෙන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා ඒක අමාරුයි බණ නාහපු කෙනෙකුට, අබෞද්ධ කෙනෙකුට, කාමයේ ගෙදෙන කෙනෙකුට කරන්න බෑ. නමුත් බණ අහලා භාවනා කරලා සීලක ඉඳලා සමාධියක ඉඳලා යම් දවසක පුළුවන් වුණා නම් ක්ෂණබංගුර වශයෙන් හෝ ක්ෂණමාත්‍ර වශයෙන් හෝ මේ අනිමිත්තේ හිත රඳන්න යා තේරුම් ගන්න ඕන මට භව සම්පත්තියක් තියෙනවා නැත්නම් මට භවේ මේ නිවන් ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා අන්න ඒ අනිමිත්තේ සමාධිය අනිමිත්‍ය සතිය දියුණු වෙන ආකාරයට කටයුතු කරනවා කියන එක අපි කියනවා සම්මුතිය ඥානං කිය. සම්මුති ඥානයි. තමන් දැනගන්න ඕනේ මේ ලැබිච්ච දේ තහවුරු වීම සඳහා මොන විදිහේ කටයුත්තක් කරන්න. ඉතින් ආසන්න කාරණාව තමයි ඒකට කල්යාණ මිත්‍ර ආශ්‍රය. එවැනි අනිමිත්ත සමාධියක් අනිමිත්ත සතියක් දිනු කරන සත්පුරුෂයෝ මොන වගේ ජීවන රටාව ගෙනියන්නේ මොන වගේ කතාවල්ද කතා කරන්නේ මොන වගේ ක්‍රියාවල්ද කරන්නේ කියලා දැනගෙන ඒ සද්ධර්මෙ නිතරම අහුම්කම් දෙන්න ඕනේ සද්ධර්මේ කතා කරන්න ඕනේ එහෙම නැත්නම් කතා කරන හැම දෙයක්ම මිච්ඡා වාචාවට වැටෙන්න ඉඩ තියෙනවා කරන ඕනම කර්මාන්තයක් මිච්ඡා කර්මාන්ත වෙන්න ඉඩ තියෙනවා ඒක මම කියන්නේ එක තැනේ තීර 100ක් කපන්න කියලා නමුත් ඒ පිළිබඳව කරන්න බැරි මාන්නේ නිසාමයි අපිට මේ කතාව මිට වැඩි අඩු කරන්න බැරි මාන්නේ නිසාමයි. අපිට මේ කර්මාන්ත මෙතනදී අඩු කරන්න බැරි මාන්නේ නිසාමයි. අපේ මේ ජීවන රටාව වෙනස් කරන්න බැරි මාන්නේ නිසාමයි. ඒ නිසා එතනදී සම්මුතිය ඥානේ මේ මාන්නේ අතාරින්න ඒක කරන්න පුළුවන් බුද්ධ ශාසනයක් තියෙන කාලේ විතරයි. ඒක කරන්න පුළුවන් වෙන්නේ කල්යාණ මිත්‍රෝ දැක්කාම විතරයි. ඒක කරන්න පුළුවන් වෙන්නේ සද්ධර්මය අහනකොට විතරයි. නැත්නම් අපේ අම්මලා තාත්තලා කවදාවත් උගන්වන්නේ නැහැ ඒක. උගන්නන්න උන්දල දැනගෙන ඉන්න එපායි. බුදුරජාන් වහන්සේ තමයි නන්දහාමුදුරන් ගිහිල්ලා ජනපද කල්යන්නේ පැත්තක දාලා හෙට ගෙවන්නේ තියෙන ගේට් පැත්තක දාලා හම්බෙන්න තියෙන යුවරස් තන්තරත් පැත්තක දාලා පුලුටු වැඳිරි කොට සමාන කරලා ජනපද කල්යාණේ සුරංගනාවක් හරි බෙන්නලා මෙතෙන්ට අරගෙන යන්නේ උන්වහන්සේ දන්නවා අවබෝධ කරපු දවසක තේරුම් ගනි. එතකන්නම් මේක පේන්නේ ප්‍රයෝගයක් වගේ. රාහුල පුංචි හාමුදුරුවෝ සිවුරෙන් අල්ලාගෙන කොන මහාන ඔබේ හේව නැල්ලත් මට සැපයි. මට මගේ බූදලේ මගේ දෑවැද්ද දෙන්න කියනට එහෙම අල්ලගත්ත ගාම ගිහිල්ලා මේ සාරිපුත්‍ර සාන්තිට කිව්වා පැවිදි කරන්නයි. ඒක තමයි දෙන්න තියෙන දෑවැද්ද. ඉතින් දැන් කියනවා බුදුහාමුදුරුවෝ කියන මිනිස්සයා කොච්චර කැත මිනිස්සෙද මේ රාහුල කුමරා ඉපදිච්ච දවසම ගෙදරින් පැනලා ගියා. දැන් කාලේ හැටියට නම් මානවයිතු වාසිකම් පිළිබඳ යසෝදරාට නඩුවක් ගන්න පුළුවන්. ඇයි හද්දියේනේ මේ බබා ගෑනට බබා හම්බෙච්චලා මෙන්න මාමිනියා ගෙදරින් පැනලා ගිහිල්ලා. ඊට පස්සේ හත් අවුරුදු වයසේදී කටේ කිරිසොන්ත යන්න ඉස්සලා ගිහලා පැවිදි කරනවා. ඉතින් කියනවා සමහර ස්කූල් අහන ළමයින්ගෙන් දැන් ඔයා කැමැති ඔයා ඉපදිච්චාසේ තාත්තා ගෙදරින් පැනලා යනවටද? ඔයා කැමැති මේ හත් අවුරුද්දෙන් කියලා පැවිදි කරනවත් බලන්න අපේ ආගමේ නත්තල් පප්පයි ඉන්නවා. ඇවිල්ලා තෙල්ලම් බඩු දෙනවා. ඒකද හොඳ? නැත්තම් ওই බුදුහාමුදුරුවෝ කියන එකද හොඳ කියලා? අනේ අර බුදුහාමුදුරුවෝගේ චරිතේ කරුණුගේ නැරපාලා කියනවා. කිසිම මනුස්සාදරයක් කිසිම දරුකැක්කමක් මොකක්වත් නැහැ කියලා. ඉතින් බෞද්ධයොත් ඒ ටිකම තමයි ඔය කව මොන ආගංකාරයෝ කටකතා බැන්දත් මේ බැඳිලා තියෙන බැඳිල්ල හැටියට තමන්ගේ මාන්නෙටම නේ දරුව දඩමීම කරගෙන අද මේ නටන්නේ මම ඍජුවම අභියෝග කරනවා තමන්ට කරගන්න බැරි දේවල් මේ දරුවන් ලව්ව නටවලා තමන් මේ මැරෙනකොට මරණ දන්වීමේ කියන්න පුළුවන් ලොකු පුතා එංගලන්තේ පොඩි පුතා ඇමරිකාවේ පුංචි පුතා අර රටේ මේ රටේ කියලා මැරෙන එකට ඇහෙනවනම් ඒත් කමක් නැහැ. ඔය පුරාජේනෝටනේ නටාන කටුකුරුන්දි ඥානන්ද සාංශේ කියනවා අනාථ පිණ්ඩික සිටුතුමා මැරිච්ච දවසේ මරණ දන්වීම තිබුණේ මොකද්ද? මහා සුබද්‍රාව සෝවාන්. චූල සුබද්‍රාව සෝවාන්. ඊට පස්සේ සුමනාව සකදාගාමි. චූල කාල සෝවාන්. ගෑණික මොකද වයිෆ්ට මොකක් කළාද දන්නේ ඔන්න මට දැන් මේ හැටි. ඔන්න උපාසකලා කරන වැඩ. දැන් මොකද්ද කරන්නේ? දරුවෝ ඉස්සරහා කරගෙන දරුවෝ ලව්වා මේ Tamanට කරගන්න වෙච්ච බැරි ටික කරනකොට ඉතින් ඒ දරුවෝ නිකන් දඩමීම වෙලා තියෙනවා. කෙසේ නමුත් දේශනා මුලදී පතා කරපු විදිහට මම කියන මේක මාන්නේ කියන මේ අකුසලේ තාමත්ම ගැඹුරුයි. නමුත් මේ නටාගෙන යන්නේ මොකටද කියලා බැලුවොත් අපිට තාම ලබා ගන්න බැරි වෙච්ච මොකද්දෝ හීන ලෝකයක් අපේ වටේ ඉන්න කට්ටිය දඩමීම කරගෙන නටන්න හදන්න නැතිලක් තියෙනවා. අන්තිමට නටපු තොইলකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. හහ කාලා හුස්ම ටික යනකොට ගිය ආත්මේ මැරිච්ච තාලෙටමයි මැරෙන්න වෙන්නේ. සතියවත් වැඩිලා නැහැ. සමාධියවත් වැඩිලා නැහැ. ඉතින් අපි මහා ලොකට පිංකන්දක් කියලා කියනවා. ඒකෙත් තියෙන්නේ මාන්නේ විතරයි. පින් එක තැන් කිරීමේ තියෙන මාන පින් නරක නිසා නෙවෙයි. ඒ වුණත් එකතුවට සංස්කරණයට යන දෙයක් ඒක. මේකේ තියෙන ගෙවම් කරන එකක්. ඉතින් ඒක නිසා අඩුම තරමේ අඩුම තරමේ මේ කෙලෙස් අඩු කිරීම සඳහා ඉදිරියට ගත්ත මේ අරමුණ ගෙවම් වෙනකොට ඒක සතුටු වෙන ප්‍රමෝද වෙන ප්‍රීති වෙන සති සම්පජඤ්ඤය කරගන්න පුළුවන් තත්යකට ඇති වුණා නම් අපිට ඇතිවීමේදී සමුදයේදී සතුට වෙන මේ පෘ탁ජන ජීවිතේ වෙනුවට නිරුද්ධ වීමේ සතුට වෙන ආර්ය ධර්මයට යන්න පුළුවන්. ඕනෙම අරමුණක මේ තුනම තියෙනවා. සමුදයේදී සතුට වෙන එක පෘ탁ජන ගතිය. නිරෝධයේදී සතුට වෙන එක ආර්ය ගතිය. ඉතින් අපිට නිරෝධයට වෛර කරන්න නිසා කවදාකවත් නිරෝධය පේන්න පේන්නේ හට ගැනීම විතරයි. කවදා හෝ උද්‍යප්පේ ඥානෙ පන්නලා භංග ඥානෙට කී දවස් තමයි තේරෙන්නේ හට ගැනීම පේන්නේ නිරුද්ධ වීම විතරක් පේනවා. එදාට තමයි ඔය පිස්සු හැදෙන්නේ. භවනාදී පිස්සු වෙන්නේ මේ දකින දකින දේ බිදි බිදි දකින යනකොට මොකද ඒ තරම් අර කාමයේ දීලා අල්ලාගත්ත රූපාරම්මණයට ඒ තරම් බැඳිලා. ඒ රූපාරම්මණේ ගෙවෙනකොට අනිමිත්තට එහෙම නැත්නම් අනිච්ච සංඥාවට මේකට පුරුදු කරන එක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. ඕන තරම් කමටහන් ලියන කෙනෙක්ගේ ඔය අපි දවසකට 20ක් විතර කියවනවා 100ක් කියවන. එකම දෙයයි තියෙන්නේ භාවනා කරනකොට ඇයි මේ මේ දේ වෙන්නේ? වීදී වෙනවා වෙන්න තියෙන දේ ඔක් වෙන දේ වෙනවා. ඒක ඇයි වෙන්නේ කියලා අහන. තන්නේ කර නිච්ච සංඥාව ඉඳලා කරන දේ. ඒක දඬුවම් කරන්න වටින්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. ඒ දේත් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් දේවල් තමයි වෙන්නේ. ඒව ඔක්කොම හේතුඵල ධර්මයකට වෙන්නේ කියලා. Taman මේ සැක කිරීමකින්තරෝ ඉදිරියට යන්න පුළුවන් මේ අරමුණක් ගෙවි යනවා කියන එක ඉච්චරම ලොකු ලොකු අමාරුතාවයක් නැහැ. කොහොමඩක්වත් වැඩමුළුවක් පටන් ගන්න හතර හතරවෙනි දවසේ පස්වෙනි දවසේ වෙනකොට කීප දිනකට ඒක අල්ල ගන්න පුළුවන්. ඒක ලාභයි ඒ නිසා පොදු කමඨාන් සුද්ධ කිරීමේදී එහෙම වෙච්ච කෙනාගේ වார்த்தාව කියවනකොට අනිත් එක්කනට තියෙනවා ඒකේ පුංචි ධෛර්යයක් අපිත් එක්ක ඉන්න අපේ බත්ති ගානෙම බත් කන කෙනෙකුටත් මේක නැති කරුම කරන්න පුළුවන්. අන්න ඒක අගය කරන්න ඕනේ. ඒක ප්‍රමෝදයක් කරගන්න ඕනේ කියන එක තමයි මේ කමඨාන් සුද්ධ කිරීමෙන් කෙරෙන්නේ. නමුත් උගව දෙනකොට ඕන කරලා තියෙන්නේ එනවට වැඩිය ලොකු පිං අරගෙන ගියන්න. පිං වැඩි කරගෙන යන්න ඒව නැත්තම් මාන්නේ වැඩි කරගෙන යන්න එක පැත්තකින්. නමුත් ඒ නිසා මේ ගෙවන් වෙන පැත්තට යන එකට අපි කියනවා ප්‍රඥා ශික්ෂාව කියලා. සීල සමාධි ශික්ෂාවල වෙන්නේ ওই දෙකම වැඩි වෙන එක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සප්පුරුෂ සූත්‍රයේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් යම් කිසි කෙනෙක් නාහපු සීලයකටපත් වෙලා එහෙම නැත්නම් හිටියට වැඩිය උසස් සීලයකටපත් වෙලා නැත්නම් අදි සීලයකටපත් වෙලා එයා කල්පනා කරනවා නම් මම විතරයි අදි සීලයටපත් උනේ අනික් කට්ටියපත් උනේ නෑ ඒක නිසා අත්තුම් කංස අත්තානු අත්තානු කංසේති පරම් වම්බේති අනගොල්ල ඔක්කොම දුස්සීලයෝ මම සීලවන්තයා කියලා යම් කිසි කෙනෙක් අත්තුක්කන්තේති සෝපරත් පරං වම්බේති සීලවන්ත අසප්පුරුෂයි කියලා කියනවා සීලවන්ත අසප්පුරුෂයි කියලා කියනවා අර ඇති කරගත්ත සීල නිසා මාන්නෙකින් අනික් කට්ටිය පහත් කළා සලකනවා ඒක අය කියලා තිබුණේ මෑණියොරුන්ට කියන්න ස්වාමීන් වහන්සේ මහන්නේ පොඩ්ඩක් අඩු කරගන්නයි කියලා කවුද ලියුමක් දාලා තිබුණේ. බොරුමත් නෙවෙයි කතාව හැබැයි. මොකද සිල් ඇඳට පස්සේ, සිවුරු ඇඳට පස්සේ අඳින ගතියක් තියෙනවා. ඔය මහන්නේට සාමාන්‍ය යුනිවර්සිටි කාරෝ කියන්නේ ඇඳලයි කිය. ඒක දන්නවා නම් බුදුජානන්සේ සඳහන් කළා තියෙනවා මේ සීලේ නිසා අත්ත්ුක්කංශන පරවම්බන කර පමණින් කෙලස් කැපෙන්නේ නැහැ මහණෙනි. ඒකේ වෙන්නේ කෙලස් වැඩෙන එකයි. ඒ නිසා ඒක අසත්පුරුසයි. ඒකට පස්සේ කියනවා ධර්ම කතික නිසා, විනය ධර නිසා, උසස් පවුලකින් ආපු නිසා, ලාභ සත්කාර ලැබෙන නිසා විශාල මාතුකා රාශියක් කතා කරලා කියනවා මේ සියලු භව සම්පatti තියෙන අසත්පුරුෂෙක් කියලා කියන්න වෙනවා කියලා. මොකද ඒක එයා ගන්නවා අනුන් පහත් කළ සලකන සහ තමන් උසස් කළ සලකන. ඉතින් මේකට තියෙන සාමාන්‍ය ජන විඥානයේ තියෙන උත්තරේ තමයි සමානාත්මතාවය. ඔක්කොමලා අපි එක මට්ටමේ ඉන්න පුළුවන් නම් ඒක මම කියන්නේ නිවන කියලා. නමුත් ඔය මානානුසය නැති කිරීමට අත්‍යවශ්‍යයි. ඒක නිසා සර්වචනාංශේ බුදු වෙන්න ඉස්සලා දවසේ දැක්කා හතර පැත්තෙන් ආපු පණුව හතර දෙනෙක් කකුලේ වැදිච්ච ගමන් සුදු පාට වෙලා ගියා. විවිධ වර්ණ වලින් එන අය ආපු ගමන් ඔක්කොම සමාන සංඛ්‍යාවකටපත් වෙලා තිබුණා. ඉතින් ඒ නිසා පැවිදි වෙනවයි කියනෝනම් සීලවන්ත වෙනවයි කියලා කියනවනම් මේ මාන්නේ අඩු කරගන්න කටයුතු කරන මිස ඒක මාන්නයට කාරණාවක් කරගත්තොත් ඒකට බුදුහාමුදුරුවෝ සාක්ෂි වෙන්නේ නැහැ. බුදුරජාණන්සේ කියනවා සීලවන්ත අසප්පුරුෂයයි. සුතවන්ත අසප්පුරුෂය. ධම්මගතික අසප්පුරුෂය. ලස්සන නම් මට්ටම් රාශියක් දෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න අපි භාවනා කරනකොට අපි අතර මේ සමානාත්මතාවය වැඩෙනවනම් මනුස්සකම එහෙනම් පැහැදිලිව පේනවා අපිට අනි නිච්ච සංඥාවෙන් පොඩ්ඩක් ඈත් වෙන්න පුළුවන්. අනිමිත්‍රත් යන්න පුළුවන්. හැබැයි තව තව එන්න එන තමන්ගේ මාන්නේ වැඩෙනවනේ. ඒකේ භාවනා කරන එක්කනව සිල් ලකින කෙනා නෙවෙයි ළඟ ඉන්න මනුස්සයරත් තේරෙනවා. මෙයාට අං ඇවිල්ලයි කිය. ඉස්සර තිබුණේ ජීවිතේට අං ඇවිල්ලා පුරාජීරු කතා, ආඩම්බර කතා කතා කරනවා. ඉතින් ඒකට වෙන්නේ මිනිස්සු පිළිකුල් කරන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම පැවිද්දන් අතරේ. ඒක නිසා මානානුසය අඩු වෙනීම සඳහා ගැඹුරෙන් කතා කරනවා නම් කතා කරන්න තියෙන්නේ අනිච්ච සංඥාවෙන් අනිච්ච සංඥාවෙන් කටයුතු කරලා අනිමිත්ත සමාධියට අනිමිත්ත සතියට යනවනම් ඒකට ප්‍රිය කරනවනම් ඒකම නෙවෙයි නිවන කියන්නේ නමුත් මානානුසය නැති කිරීමට හොඳ සලකුණක් වෙනවා. නමුත් ඊට පස්සේ අනිමිච්ච සමාධියට ප්‍රේම කිරීම නිසා අකුසල් වෙන්න පුළුවන් නිසා නැවත නිමිත්තට එනවා. ආය අනිමිත්තට යනවා ආය නිමිත්තට එනවා ආය අනිමිත්තට යනවා කියන මේ දෙකේ සමහිත පැවැත්වීමෙන් ඒ අනිමිත්ත සංඥාව නිසා ඇති වෙන්න පුළුවන් යම් කෙලෙසක් තියෙනවා එකත් කපන්න පුළුවන්. නමුත් අර ආනන්ද සප්පයි වගේ සූත්‍රවල ਸਰවචන්සේ පෙන්නනෝයි සම්පූර්ණම කෙලස් කියවිලා එක පාරට ආය කෙලෙසක් සහිතව අවදි වෙච්චාම නිකන් අකුණක් ගැහුවා වගේ අවදි වෙන්නේ. සද්දයක් කියලා එක පාට අවදි වෙන්නේ. ආන්නේ වෙච්ච ගමන් මතක් කරලා බලන්න කියනවා දැන් ඔබ අවදි උනේ කෙලෙසයක් ආපු නිසා. මේිට ඉස්සෙල්ලා හිටියේ කෙලස් නැති තැනක. අන්න ඒක තේරුණා නම් කෙලස් නිසායි කෙලස් නැත්නම් සාපේක්ෂව වැටේ. කෙලස් නැති නිසායි කෙලස් තියෙන තැන සාපේක්ෂව වැටෙන්නේ. ඒ මේ දෙන්න ප්‍රත්‍යুৎපන්න මිසක්කා කෙලස් නැති කේවල තත්වයක් නැහැ. කෙලස් ඇති කේවල තත්වයක්වත් නැහැ මේ දෙක ප්‍රත්‍යুৎපන්නයි. ඒ වුණාට බුදුජානකී මන්ත්‍රයක් අපට කියලා දෙනවා මතුරන්නේ කියලා. ඒතං සන්තං ඒතං පණීතං ඇද්දං උපේක්ඛා. ඒ ශාන්තේ ප්‍රණීතය එනම් මේ ඉස්සලා තිබුණු උපේක්ෂාව හොඳයි. අරමුණ නැති තැන හොඳයි. ආන්න මේ විදිහට කරගෙන කරගෙන යනකොට යම් හේකින් අරමුණක් ආවයි කියලා එතුම සද්දයක් ආවුණා, ඇඟේ වේදනාවක් දැනෙන්න පටන් ගත්තා, හිතවිලි ආවා. ඒ දැනෙන දේත් සංඥාවක් මිස මේ මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. එතකොට තමයි වෙනවා අනිමිත්තට ආපුවාම ඒකේ කිසිම මාන්නයක් නැහැ. නිමිත්තට ආපුවාම ළඟ ළඟ වෙනස් වෙනවා මේ දෙක. නිමිත්තෙහි මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා මේ ක්‍රමයට යනකොට ඔන්න ගෙවෙන්න පටන් අර ගන්නවා මානෙ අනුසය. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මිනිස්සු වශයෙන් අපි සමානයි. මේක ඔය නවීනම තාක්ෂණය උගන්වන්නේ එහෙම නැත්නම් සරුවචනාංශගේ ඉගැන්වීමෙත් උගන්වන්නේ manussකම අතින් අපි ඔක්කොම සමානයි. කිසිම විදියකින් දෙකක් නැහැ. ඒකට කියනවා ක්වොන්ටම් ෆිසික්ස් වල. එහෙම නැත්නම් මේ නවීනම ක්වොන්ටම් තාක්ෂණයේ අපිට ප්‍රභවය අතින් හැකියාවල් අතින් අපි දෙන්නෙක් අතර වෙනසක් නැහැ. ඔක්කොගෙම හැකියාවල් සමානයි. හැකියාවල් වැහිලා තියෙන්නේ නීවරණ ටික නිසා. නීවරණ ටික අයින් වෙච්ච ගමන් පටිපක්ක විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවෙයි කියලා තියෙනවා. මේ ප්‍රතිපක්ෂ ධර්ම ටික අයින් වුණාට පස්සේ මේ ගැඹුරු ධර්මේ බොහෝ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඊටට වෙනවා මේ භාෂාවක් ඉගෙන ගන්න බැරි මේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ ওই මානිය ආදී කෙලස් ධර්ම තියෙන නිසා ඒ ටික අයින් කරාට පස්සේ manussත්ත්ව ප්‍රතිලාභ ලැබු හැම කෙනෙක්ම දුර්ලභයි. ක්ෂණ සම්පatti එක හා සමාන දුර්ලභයි. ඔක්කොටම ඒක තියෙනවා. ඒකට කියනවා potential and possibility කියලා. අන්න ඒ අතින් අපි සමානයි. ඒක තේරෙන්නේ නැහැ අපේ මාන්නේ නිසා. අයිගෙන එක දෙමලා, එකක මුස්ලිම් මිනිස්සයා, එකක කතෝලිකයා, එකක මිත්‍යා දෘෂ්ටික අපි නන්නේ අපි වංශක්කාරයෝ, අපි අර විදිහ මේ විදිහ කියලා මේ ගන්න ගැනිල්ලට බුදුරජාණන් වහන්සේ විතර රජ කුලෙන් බහැලා කැලේකට රිංගලා හිඟාගෙන කාලා පෙන්නවා පරාසෙ. රජ කුලෙන් බැහැලා කැලේකට රිංගලා හිඟාගෙන කෑවා. ඒකලයි බුදුන්ස් කියන්නේ උඹලෝ ගහන පද එකක්වත් මට වැඩක් නැහැ. මම ඕක පරාසෙ ඉඳලා තියෙනවා. කරුණාකල සමානාත්මතාවය ගන්නයි කියලා. ඒක අමාරුයි. අනෑවතත් චෝදනා කරන්නේ අධ්‍යාපන ක්‍රමේ. මේ අධ්‍යාපන ක්‍රම නිසා පුදුමාකාර විදිහට අපිට අඳලා තියෙන්නේ. නිසා අධ්‍යාපනයේ නැති එකෙක් හිටිය අපි ගම චුට්ටම් මල්ලි කියලා මෙහි. උමින්දසල අසනීප වෙලා ඉන්නේ මුළු නිස්සරණ වනේම උට ආදර හැබුවාරි කට්ටයක්. හරිම අහිංසකයි. අද මට පුළුවන් නම් ඉගෙන ගත්තේ නැති එකෙක් හොයාගන්න මම හිතන හොඳම කල්යාණ මිත්‍ර වෙයි කියලා මම. ඉගෙනනවා කියනකොටම ඔය ඔය මාන්නේ හරහා තමයි යන්නේ. ඒ නිසා මිනිස්සෙක් ගිහිල්ලා බලු ලොකු සර් කෙනෙකුට ගිහිල්ලා සෑර් මම මේ වාර දවස් තුන හතරක් රසාව කෙරුවා. මට සෑර් ගාව රසාව කෙරුවා කියලා චරිත සාහිතිකය ලියලා දෙන්න බෑ කිව්වලු. දෙන්න පුළුවන්ද කියලා වළු. මට ලියන්න බෑ කිව්වලු ලොක්කා. අනේ සෑර්ටත් අකුරු බැරිද මගේ මට වාගේ. ඌ අහිංසකයි. ලොක්කා කියන්නේ මට බෑ ලියන්නේ. අර ඔය දන්නේ මේ අකුරු බැරුව වෙන අනේ පව් සෑට්ටත් එනම් මට වගේ අකුරු බැරුව ඇති නේද කියලා. ඉගෙන ගත්තේ නැති මිනිස්සු ගාව පුදුම අහිංසකමක් තියෙනවා. එනිසා අපි ළඟ අද තියෙන මේ අහිංසකම අපි නොදන්නකම නිසා නොදන්න හරිය. දන්න හරිය තියෙන අං ආපු ගතිය. ඒ නිසා මේ පැවිද්ද વિશે සතිය વિશે Brahmacharya વિશે සමානාත්ම වෙන්න. සමානාත්ම වෙච්ච ගම ඒ අහිංසකම තුල ඔය සියලුම සම්පත්තිය තියෙනවා. යම් හේයකින් කෙනෙකුට මේ ශාසනයේ නාමයෙන් බුදුන් නාමයෙන් ධර්මයේ නාමයෙන් සංඝයාගේ නාමයෙන් සීලෙන් නාමයෙන් අපි සමානයි කියලා තේරුම් ගන්න පටන් ගත්තා නම් තේරෙනවා අපි මේ අන්දලා තියෙන ඇඳිල්ලක් නිකන් කාඩ්බෝඩ් ඔටුනු දාලා සරුවපිත්තල ගාලා මේ බොරු අට්ටාලෙක නංගලා අපිට මේ අන්දලා තියෙන දේවල් ඔක්කොම මරණ මොහොත දක්වා විතරයි. ඉන් එහා පැතර එකක්වත් වටිනාකමක් නැහැ. ගණන්කාරකම්, හයිය තියෙනකම්, ආඩම්බරකම්, සල්ලි තියෙනකම්, නම්බුකාරකම්, නිලේ තියෙනකම් මේ ඔක්කොමකම් මෙලවින් යනකම්. ඊට පස්සේ එකක්ක සත පහක වටනකම නමු සතිය තියලා බලන්න සරුවචන දවට පුංචි සාතිකයක් දෙනවා ඔබ සතිය වැඩුවොත් මරණ චිත්තක්ෂණේ මොනතරම් වික්ෂිප්ත මනසක් ආවත් ස්වර්ගයට යනවායි සතිය වැඩුවොත් අති පොඩියට වැටලා බෑ සුතා දතා ಪರಿචිතා මනසානුපෙක්කිතා ditthiya ditthiya suppati vijjaha කියන මට්ටමට ඔය කියන විදිහට අනිමිත්ත දක්වම ගෙනියලා කොහේ හිත ගියත් ආයමට සත්‍ය ගන්න පුළුවන් කියන එක තහවුරු කරගත්තොත් මරණ චිත්තක්ෂණයේ සුනාමියට අහු වුණත් බුදුරජාණන්සේ සඳහනක් දෙනවා වඩන සතිය නිසා ස්වර්ගයට යනවා කියලා. ඒ නිසා දෙනවනම් දෙන්න දරුවෙකුට දෙනවනම් දෙන්න යාළුවෙකුට මෙන්න මේ සතිය හරහා මේ manussකම මේ මේ කියන සම්මුතිය ඥාන මේ කියන විදිහට සමානාත්මතාවයේ එතකොට අපිට තේරෙන පටන් අර ගන්නවා ඒක දෙන්න බැරි විදියට මොන තරම් අපේ හිතේ මේ මාන්නේ බහගෙන තියෙනවද කියලා. මේ මාන්නේ සඳහන් කරන්නේ සරුවච්චන් වහන්සේ මේ අනුසේ ධර්මවල පස්වෙනි එකට ඒ කියන්නේ මුල් මුල් ටික අයින් කෙරුවට පස්සේ තමයි අර සියුන් සියුන් දේවල් පේන්නේ. ඊට පස්සේ වෙනවා භවරාගානුසය, භවරාණව රාගානුසය 6 වෙනි තැන දාන්නේ පටවෙනිම පින්න රාගානුසය කියලා කියන්නේ ඉඳුරම් පිනවීමේ ආසාව. Tamange ඇහ කන දිව නාසය පිනවීමේ ආසාව. භවරාගානුසය කියලා කියන්නේ අපේ අයගේ ඉඳුරම් පිනවීමේ ආසාව. මගේ දරුවන්නේ මගේ පවුලේ මගේ කණ්ඩායමේ මගේ ආණ්ඩුවේ මගේ මේ ප්‍රදේශයේ මගේ ජාතියේ කියලා අර මගේ තමාගේ ඉඳුරම් පිනවීම ඉක්මවලා මේ අපේ ඉඳුරම් පිනවීමේ කටයුත්ත කියනවා භවරාගානුසය කියලා. ඉතින් ඒ නිසා අපි සාමාන්‍යයෙන් හිතන්නේ අනික් අයට සැප දෙන එක කුසලයක් කියලා. ඒකට කියනවා පරානොද්දායතාවය කියලා. නමුත් භවරාගානුසයට යනකොට තියෙනවා භව පරානොද්දායතාවය හරහත් අපි අයියා වෙන්න හදනවා. අක්කා වෙන්න හදනවා. මුදුන වෙන්න හදනවා. ගරු වෙන්න හදනවා. නායක වෙන්න හදනවා. ඒත් ආත්ම ස්නේහය නිසාමයි. තමන්ගේ ඉදurang පිනවීම ඇහැකන දිව හරහා නෙවෙයි ඒක වෙන්නේ. ඊට වැඩිය බොම ගැඹුරින්. ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒ තමන්ගේ තියෙන මේ කාම රාග කියන ඇහැකන දිවනාසය කය පිනවීම යටපත් කරලා ඒකේ පట్టල වුණාට පස්සේ තේරෙනවා ඒක ගියාට අපේ අයගේ සැප හොයන ගතියක් කියන එකක් එහෙන් බැඳිලා තියෙනවා. ඒක කියනවා ඕලාරික මේ විතක්ක කාමරාග ව්‍යාපාද මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක අයින් වුණාට පස්සේ මනස හොඳට පටලවුණාට පස්සේ යට තියෙන විතක්ක හයක් සුකුම විතක්ක කියලා ඒ විතක් වලින් අපි කොච්චර බැඳලා තියෙනවද කියලා තේරෙන්නේ අර දරුණු ගොරෝසු ටික අයින් කරන්න ඕන. තරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා රත්තරන් පස් ටිකක් රත්තරන් සහිත පස් ටිකක් ගත්තාම ඉස්සෙල්ලා අපි සල්ලඩ කරලා රළු බරළු කැට අයින් කරනවා. ඊට පස්සේ ඉතුරු වෙච්ච ඒව ටික හොදලා අඩියට ඉතුරු වෙන රත්තරන් සහිත පස් ටික දාලා උඩ උඩ තියෙන පස් අයින් කරුවාට පස්සේ ගොරෝසු කැට ඊගාට සියුම් කැට අස් කරාට පස්සේ ඒ රත්තරන් එක පැටලිලා බැඳිලා තියෙන සියුම් පස් අයින් කරන්න ඕන. එදින රත්තරන් හොදනවයි කියලා කියන්නේ අන්න ඒ වගේ තමයි අපි ළඟ තියෙන මේ කාමරාග නැත්නම් කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප අයින් වුණාට පස්සේ අඩිය තට්ටුවේ තමයි තියෙන භව රාගනුසය, අපේ අය කොට ගන්න තියෙන ආසාව, අනින්ට උදව් කරන්න තියෙන ආසාව, ඒව ලොකු ස්වාමීන් වහන්සේ නම හයක් නම් කරලා තියෙනවා මේවත් එක්ක කෙලින්ම නම් ගැටෙන්න එපා. මොකද මේවා සාමාන්‍ය ලෝක ධර්ම වශයෙන් පේන්නේ. හැබැයි යෝගාවචරයට නම් මේක පිළිකාවක්. අමාරු ටික අයින් කරාට පස්සේ මේ යට තියෙන එක පේන්නේ තාර්ථක යෝගාවචරයට විතරයි. එයා ඊට පස්සේ මේ භවරාගානුසයට පටලවෙන විදියට මේ අනුන්ට උදව්කරනද එහෙම නැත්නම් ඊට පස්සේ මම කවදාකවත් නින්දාවක් නොබනොයි කියලා අන්තිේ අපි කල්පනා කරනවා ලාභ සත්කාර වැඩි කරන පැත්තේ අපි කල්පනා කරනවා ලෙඩ නොවෙන්න අපි කල්පනා කරනවා ජනපද විතක්ක කල්පනා කරනවා අනුන්ට උදව් කිරීම ගැන කල්පනා කරනවා. මේ විතක්ක සේරම අර කණ්‍යා නැති ලූල නැත්තෙන් කණ්‍යා පඬිතයා වෙනා වගේ අපේ ගමන බාධා කරනවා. භවනා ගමනේ සතිය බාධා කරලා මේ අනුන්ට උදව් කරන්න හිතෙනවා. එහෙම නැත්නම් ලාභ සත්කාටියක් හොයන්න හිතෙනවා. ඒ නිසා මේ අඩියේ තියෙන මේ සුකුම විතක්ක ඉතින් ඒ භාවනාවම කරලා කල්යාණ මිත්‍රෙක් එක්කම ඉඳලා තේරුම් අරගන්න ඕනේ අපි ලොකු ලොකු බැමි වලින් බිඳුරට යට යට ඊටාම සියුම් බැඳීමක් තියෙනවා. ඒ බැඳීම් සාමාන්‍ය ලෝකේ බලනකොට අකුසල විදිහට පේන්නේ නැහැ. ඒවා පේන්නේ සාමාන්‍ය සමාජීය ධර්ම වශයෙන්. ඒත් යෝගාවචරයට ගැලපෙන්නේ නැහැ. යෝගාවචරය දැනගන්න ඕන අමාරු ටික අයින් කරුවට පස්සේ පේන මේ සුකුම විතක් නැත්තම් රාගේ අයින් කරාට පස්සේ රාගානුසය අයින් කරලා පස්සේ දැන් මේ භව රාගානුසය මේ මගේ අයට සලකන්න තියෙන ආසාව. දැන් තිබුණාට හෙටත් මට මේ සැප ලබා ගන්න තියෙන ආසාව. මෙතන සැප තිබුණාට ගෙදර ගෙනියන්නත් තියෙන ආසාව වශයෙන් මේක පැතිරෙනවා. මට පිටුනට බදී අපේ වෙන්න ඕනේ. මෙතන තිබුණාට බදී ගෙදරත් තියෙන්න ඕනේ. දැන් තිබුණාට බදී හෙටත් තියෙන්න ඕනේ. ඉතින් මේක වර්තමාන මොහොත විනාශ කරනවා. මේ තමන්ගේ වැඩේ තියේදී අනුන්ගේ අනුන්ට නිවන් දක්වන්න කතා කරනවා. බුදුරජාණන්සේ සඳහන් කරනවා තමන් මඩවලක ඉట్లా ඉඳද්දි තවත් මඩේ ඉන්න එකේ කුස්සන්න ගියොත් උඹට මොකද වෙන්නේ කියලා. එක්ක උඹ ගොඩ වෙලා අර මනුස්සයා කොට ගන්න නැත්නම් තව කෙනෙක් කොට ගන්නකොත් උඹ හිටියට රෙඩිය මරෙයිද. ඒක හරිම අමාරුයි. අද තේරවාදයටත් ඒ වසංගති හැදිලා තියෙන්නේ. මේ මහායාන තේරවාදයේ වෙනස ඒක තමයි. ඉතින් මහායානෙ කියනවා අනික් අය නිවන් දැක්කට පස්සේ තමයි මම නිවන් දකින්නේ. ඒගොල්ලෝ කොට දාන්න ඕනේ. තේරවාදී කියනවා උඹ කොට දාන්නේ කොහොඳ උඹත් ඉන්නේ මඩේ මිනිස්සුත් ඉන්නේ මඩේ තව කෙනෙක් කුසන්ට යනකොට උඹ තව ඉරෙනවා ඒ නිසා උඹ ගොඩ වෙලා අනික් කට්ටිය ගන්න. ඉතින් ඒගොල්ලෝ කියනවා අපි හරි ආත්මාර්ථකාමී කියලා. පුද්ගලිකව නිවන් ලකින්න හදනවා. ඒගොල්ලෝ කියනවා අපි ඔක්කොමත් එක එකට යන්න හදන කියලා. බැලු බැලමට නම් ඒක හරීම පළල් අදහසක් තියෙන්නේ. නමුත් වෙන්නේ මොකද්ද වර්තමානයේ තමන්ගේ උපරිම ශක්තිය යොදන්නේ තමන්ගේ අවබෝධය සඳහා සීල දිනත් එක්ක යන්න හදන ගමනක් ඒ නිසා භවරාගානුසය වගේ දේවල් තාමත්ම මුල් මුල් තියෙන අනුසය කෙලස් වල අඩියේ තියෙන එකක් ඒක නිසා උඩේව කෙමින් අයින් කරනකොට රතුළුණු ගෙඩියක උඩ උඩ ගොරෝසු සියු පෙති අයින් කරනකොට යට යට ඉතාම සියුම් පොතු තියෙනවා නැත්නම් සිවි තියෙනවා ඒක බැලු බැලමට පේන්නේ බැලු බැලමට පේන්නේ පිට තියෙන සිවිය විතරයි. ඒක අයින් කරාට පස්සේ ඊට වඩා සියුම් සිවියක් තියෙනවා. ඒක අයින් කරා පස්සේ ඊට වඩා සියුම් සිවියක් තියෙනවා. එන්නේ පිළිවෙලට තමයි මේ අනුසේ ධර්ම හත කොට ගහලා තියෙන්නේ. ඒ නිසා මෙව්ව ගැන දැම තේරුනේ නැහැ, වැටහුනේ නැහැ කියලා බය වෙන්න නරකයි. අර පේන පේන කොටස් එක කරගෙන කරගෙන යනකොට ධර්මයේ තියෙනවා ඕපනයික කියලා ගතියක්. ගොරෝසු දේන් පුරුදු කරපු දේ එන්නේ එන්නේ සියුම් දේ දක්වා ධර්මයේ විසීම මෙහෙවනවා. හැබැයි ඒකට ඉතින් කල්යාණ මිත්‍ර ආශ්‍රය පුබ්බේච කත පුඤ්ඤතා පෙරකල පිං ඇති බව ඒ වගේම යෝන්සුමංචකාර වගේ දේවල් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අහුවෙන ප්‍රධාන දේත් එක්ක වැඩ කරන යනකොට තමයි තේරෙයි ගියේ නැති පුදුමාකාර ගැඹුරකට යන්න පටන් අන්න ඒක ධර්මමය ගමනක්. අන්න ඒකට අනුග්‍රහ කරන්න නම් ලොකු ස්වාමීන් වහන්සේ තනි වචනේ පාවිච්චි කරේ. ඒ වගේ දෙයකට ලෑස්ති වෙලා යන්න. ඒකට පොළු දාන්න එපා. ඒකට සැක කරන්න එපා. ඒක එනකොට පෙපර් බාන්න එපා. පස්සෙන් නම් කියන්න එපා. ඒ ගැඹුර එනකොට ඒ ගැඹුරට සූදානම් වෙලා යන එක තමයි අපි කියන්නේ මේ අප්‍රමාදේ කියලා. ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් මේ කරගෙන යන මහා යෝධ ව්‍යාපාරයට අප්‍රමාදේ වැඩියෙන් පිළිච හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිර දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා